ඉගෙන ගත්තේ මේ මූලික වශයෙන්ම අපි සක්මනට එළඹිලා අර පාරියන්කේ වගේම මම දැන් මෙතන කියලා අපේ ඒ ඉන්න ඉරියව්ව ගැන සිහිය සිහිය පිහිටවලා ඒ පාර පාය ඔසවන්න ඉතලා ඉස්සෙල්ලම පාය ඔසවනවා ඔසවන බව අපි හොඳට සිහියෙන් ඔසවලා ඉදිරියට යවලා ඉදිරියට යවන බව සිහියෙන් එකපාර පල්ලෙහාට තියෙන බව සිහියෙන් ඒ පාර ඒ විදිහට පයක් පස්සේ පයක් ඒ විදිහට හිමින් තමුන්ට පහසු වේගයට සිහියෙන් එක එක් කොටස් තුනකට බෙදලා තමයි මේ මම නම් හිතුවේ පටන් ගත්තම පහසුයි කියලා. ඒ විදිහට යවෙනකොට ටිකක් ටික ටික වෙලාවක් සක්මනේ යැවෙනකොට අපිට වෙන වෙන දේවල් සමහර වෙලාවට ඒ කප්පාය ඔසවන්න හිතෙන බවකුත් ඉදිරියට යවන්න හිතෙන බවකුත් පාපාය තියන්න හිතෙන බවක් ඒ වගේ කොටස් ඒ කියන්නේ තියෙන ඔසවනවා එක ඇරෙන්න ඔසවන්න අදහසක් එන බවක් හැඟෙන්න පටන් ගන්නවා ඉදිරියට යවන බවක් ඒ විදිහට මේ පාය පොළොවට ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය ස්පර්ශ වෙන ස්ථානයේ රළු බව, පයේ සුමුදු බවට ගැටෙන ගතිය, එහෙම නැත්නම් එතන රස්නේ බවක් තියෙනවා නම් ඒක ගැටෙන ගතිය, එහෙම නැත්නම් එතන මේ සීතල බව, ඒ පොළවේ ස්පර්ශ වෙන කොටස හැගෙන්න පටන් ගන්නවා. තවත් සමහරවිට වාතය තුලින් කකුල යනකොට ඒ වාතය ස්පර්ශ වෙන විදිය යටිපතුලේ ඒකේ ස්පර්ශය පවා හැගෙන්න පටන් ගන්නවා ටිකක් වෙලා සිහියෙන් සක්මන කරගෙන යනකොට තවත් සමහර වෙලාවට ටිකක් හොඳට හොඳටම සිහිය පිහිටවාගෙන යනකොට අපිට යම් වෙලාවකට හැගෙන්න පටන් ගන්නවා මේ මේ කය නිකන් යනවා පමණයි පඹයක් වගේ යනවා පමණයි මේ සියල්ලම කෙරෙන්නේ ඔසවන්නේ ඔසවන හිත ඔසවනවා ඔසව ඔසවිච්ච බව දැනෙන හිත යන බව දැනෙන හිත තියෙන බව දැනෙන ඒ ස්පර්ශය දැනෙන හිත වෙන දෙයක් මේ කය වෙන දෙයක් කියලා ඒ වගේ හැඟීමකුත් යම් යම් අවස්ථාවලදී එන්න පටන් ගන්නවා මූලික වශයෙන් මේ මේ ප්‍රශ්නේ ආපු එක්කනට කවදාකවත් විස්තර ආපු නැති කෙනෙක්ද මම මේ ප්‍රශ්න අහපු එකන කවුද කියලා අල්ලගන්න හදනව නෙවෙයි මම මේ අය කෙනෙක්ද ඕන කරන්නේ නැත්නම් මේ දෙවෙනි කොටස කියලා තියෙන්නේ ප්‍රයෝජන ලබා ගන්න කෙසේද කියලා දැනට කරන කෙනෙක් දිනු කිරීම සඳහා උත්සාහ කතා කරන ප්‍රශ්නයක්ද මේකේ නැත්නම් සක්මණ පිළිබඳ හඳුන්වා දීමක්ව බලාපොරොත්තු වෙනවා. අහු නැදන්. හරි ප්‍රයෝජන හරි ගියා. කියන්නේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් ඕන කරන්න. එහෙම නැත්නම් දැනට කරගෙන යන එක දියුණු පවණු කරගන්න අත්උදව්ව කත්තලද්ද බලාපොරොත්තු වෙනවා. සම්මස අපි දැන් නිතරම කතා කරන්නේ ආනාපාන සති භාවනාව ගැන. ඇත්තටම මේ සක්මන් භාවනාව ශරීරයට ඒක පහසු ක්‍රමයක් විදිහට මට හිතෙනවා. ඉතින් සක්මන් භාවනාවයි ආනාපාන සති භාවනාවයි ඔල්ටර්නේට් කරලා වරින් වර කරන එක සක්මන් අපිට කරන්න කියලා මට හිතෙනවා. ඉතින් ආනාපාන සති භාවනාව කරන විට අපේ හුස්ම හැම දෙයක්ම හිතනවා අපි දිගට කෙටිට සුන්ද සීතලද වැරද්ද සිරුම්ද කියලා හැම දෙයක්ම හිතනවා. එතකොට අපිට වෙන කිසි දෙයක් ගැන හිතන්න වෙන හිත යන ඉඩක් නැහැ කියලා තමයි මට වැටහෙන්නේ. නමුත් අර සක්මන් භාවනාවේදී එච්චර අපි සූක්ෂම ලෙස concentrate කරනවා. කියන්නේ ලිමිට් concentrate කරනවාද කියන එකයි මට මට ඒක තේරෙන්නේ නැහැ. ඒකට නම් ඔය මේ චාන්දිම දොස්තර මහත්තයා කියාපු තොරතුරු එක හරියනවා. ඒ කියන්නේ හොඳට සක්මන් භාවනා කරගත්ත කෙනෙක් තවදුරටත් මේක මගේ වචනෙන් කියනවා ස්වභාව ලක්ෂණ දැකීම. natural characteristics බලන එක. ඉතින් මේක මේ සක්මණේදී වගේම පරියන්කේදී මිතා වැදගත් වෙනවා. මේවට කියනවා ඇති හැටිය දැක ගැනීම. ඇති හැටිය දකින්නකොට මේ වෙලාව තමයි බුද්ධ විදින්නේ මොකද්ද කියන එකේ භාවය, ස්වභාවය, ගති, පෞද්ගලික ලක්ෂණ, සලක්ෂණ කියලා විශාල වශයෙන් මේ ගැන විස්තර කරනවා අටුවාචාරින් වහන්සේලා. මෙතනින් තමයි අපි පරමාර්ථ ධර්ම වලට පෙරඹෙන තැන. සාමාන්‍ය සම්මුතියේ අපි ඇවිදිනවා කියන වචනෙන් එහාට ගිහිල්ලා ඇවිදිලා ඇතුලේ තියෙන පුංචි විස්තර සවිස්තර සියල්ලම ඊටාම වැදගත් කරලා ලොක් කරලා බලන කණ්ණාඩි වගේ බලනවා. බැලීමට මේ තොරතුරු දොස්තර මහත්තයෙන් කිවිච් එක හරි. නමුත් ආධුනිකයෙක් පටන් ගන්න හැටි මේ විස්තර වල නැහැ. ඉතින් ආධුනිකයෙක් පටන් ගන්න හැටි බලනකොට ඊයේ අපි හවස කරපු මේ මම හඳුන්වා දෙනවා මතක් කරා වගේ සක්මණේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම පරියංකයේදී ඉන්නකොට ඉඳුරන් 6ගෙන් පහක්ම වහලා ඒක දිහා අනික් මනින්ද්‍රිය හිත යොදවලා කය දිහා බලන ඉන්න එකනේ ඇහැ වහලා කණ්ඩ සද්ද නැතුව නාසය දිව කයෙන් සක්‍රීය ක්‍රියාවලි චේතනා මොනවත් නැතුව සක්මන් කරනකොට කයෙහි සචේතනිකව ක්‍රියාවක් කරනවා ඇද්දක ඇරලා තියෙන්නේ කණින් සද්ද වලටත් එnde ඉඩ තියෙනවා. සාමාන්‍ය නතරලා ඉන්නට වැඩිය හුළඟ හරහා ගමන් කරන නිසා ශරීරයේ යන්තම් තැන් වල හුළං ධාරාව ගැටීමක් දැනෙන්න ඉඩ තියෙනවා. අතපය හෙල්ලෙන නිසා. ඉතින් අන්න එතනදී සත්‍ය කියන ධර්මයට මුලින් තියෙන වීරිය ගොඩාක් බැටරිය charge වෙනවා වගේ මේ මොබිලයිස් වෙන්න පටන් ගන්නවා. වීර්ය හොඳට ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. සක්‍රිය වෙනවා. උණු කරලා ගන්නවා. රත් කරලා ගන්නවා. ඒ නිසා සක්වනේදි කරන්නේ සතියට ආධාරක වීර්ය අවසල ගන්න එක. පරියන්කේදී කරන්නේ සතියෙන් කරලා දෙන සමාධියට උදව් කරන එක. විතර වීර්ය සතිය සමාධිය කියන තුන තමයි මේ සම්මා වායම සම්මා සති සම්මා සමාධි කියන තුන තමයි සමාධි ඉන්ද්‍රිය කියලා අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සාකච්ඡා කරන්නේ. ඒ තුنين වීර්ය සහ සතිය දෙක පරියන් සක්මණේදී වඩන අතර සතිය සහ සමාධි දෙක පරියන්කේදී වඩනවා. එතකොට රස දෙකක් තියෙනවා. මේකෙන් වැඩේට අවශ්‍ය කරන Java සකස් කර ගන්න බැටරි charge කර ගන්නවා සක්මනේදී. පරියංගයට ගිහිල්ලා ඇති කරගත්ත Java ඇති කරගත්ත ශක්තිය සමාජයට බර වෙන එකක් කරනවා. ඒක නිසා බොහෝ මුඟ දෙනෙක් අර සමාජයේ තියෙන කෑදරකම නිසා සමාජයේ තියෙන ආශාව නිසා පරියංගයට කැමති වුණාට එච්චර සමාජයක් හම්බෙන්නේ නැති නිසා සක්මන්ට වැඩිය ගරු කරන්නේ නමුත් මේ ප්‍රශ්නේ අහන විදිහට තේරෙන්නේ සක්මනේදීත් අපිට ලැබුණොත් අපි සක්මනේදීත් පරියන්කේදී වගේම ස්වභාව ලක්ෂණ වලට භාව ලක්ෂණ වලට ගති වලට සලක්ෂණ වලට පෞද්ගලික ලක්ෂණ වලට අර වගේම ගරු කරනවාද කියන එක. ඔව් කියන එකයි කියන්නේ. ඒකෙදී ඔය බුරුම් පන්සිවාණාසේ ලියපු පොතකින් කොටසක් අරගෙන ඒ ආගේ පොත්පත් ලියනේ සාමාන්‍ය ජෝකේන හාමුදුරුව ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලක් විදියට ප්‍රශ්න වගේක් කොටන කරලා ප්‍රශ්නට උත්තර විදියට ස්වාමීන් වහන්සේගේ පොත හරි ගස්සලා ඉදිරිපත් කරලා තිබුණා. ඒක මම මං කියලා මට දීලා කිව්වා මේක සිංහලට දාපන් කියලා. අපි ඒක සිංහලෙන් අච්චුකව ඒක කියනවා සක්මන් කරගෙන ඉන්න වෙලාවේදී යෝගාවචරයට හම්බෙන ඒ විස්තර කර බැලීමේ හැකියාව ලොකු කර බැලීමේ හැකියාව ඈතින් මන්දාරම් වෙලාවක හෝ අරු උදේක හෝ හැන්දෑවක ඈතින් යන කුඹු කුඹු වලක් දැක්කොත් කාට හරි පේන්නේ ලණු කැල්ලක් කියලා. මුලක් කියලා. එහෙම නැත්නම් මැරිච්ච ඉරක් වගේ කියලා. නමුත් ළඟ වෙලා බලනකොට පේනවා එහෙම ඒක නලියනවා. තව ලඟ වෙලා යනකොට මේ ඉරක්වත් ලනුවක්වත් ඇත්තෙම නැහැ. කුඹිය පැති කුඹිය කෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ කුඹියගෙත් ගොඩාක් වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ඒ නිසා ඈතින් බැලුවොත් ඒක මලගුණක් වගේ ඉරක් වගේ කවුටක් වගේ පේනුනට ළඟල බලන ක්‍රියාශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි සක්මනේදී මේ විස්තරේ වැඩි කියන එකයි මම මේ කතා කරන්නේ. මොකද ආධුනිකයට හරි අමාරුයි මේ කියන විදිහට ඔසවන්න හිතෙනවා චේතනාව ඒ අනුව ඒ සිවීමේ ක්‍රියාව. ඒ යවන්න හිතෙනවා මේක චේතනාව සහ යවිවේ ක්‍රියාව තබන්න හිතෙනවා සහ තැබීමේ ක්‍රියාවල කිව්වහම හඳුන්ලා දෙනකොට මේ ටික කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. හඳුන්ලා දෙනකොට කියන්නේ නිකන් අපි එහාට මෙහාට ටිකක් ඇවිදින්න නිකන් මේ ඇඟ රත් වෙන්න රුධිර පද්ධතිය ක්‍රියාත්මක කරවන්න ස්නායු ක්‍රියාත්මක කරවන්න එහෙම ඇවිදිනවා. ඇවිදලා ඉස්සල්ලාම කියනවා මේ යටි කයට හිත දාලා දකුණ තියෙනකොට වම තියෙනකොට ඇත් දෙක කකුල බලන්නේ නැතුව කකුල් දෙක දිහා මේ දකුණ මේ වම කියන එක තමයි තේරෙනවා කියලා බලන්නේ. මම මේ කියන්නේ දකුණ වම නෙවෙයි. මම මේ කියන්නේ වම දකුණ නෙවෙයි කියන එක තේරෙනවා. හැබැයි ඇත් දෙකෙන් බලලා නෙවෙයි. ඊට පස්සේ හිතෙන් ප්‍රශ්න කරන්න කියන කොහොමද දන්නේ? වම කියලා දන්නේ කොහොමද? දකුණ කියලා දන්නේ කොහොමද? එතකොට එයාට විස්තර දෙන්න වෙනවා මට දකුණේ විලුඹේ ඉඳලා කකුල මෙහෙම පැතිරීගෙන යන හැටි නැත්නම් මුළු කකුල වදින හැටි එහෙම නැත්නම් මේක ආයාස කරගතිය නැත්නම් ඉබේ කර දෙන ගතිය පොළවේ රළු ගතිය කකුලේ මෙලෙක් ගතිය මොන මොනවෙන් හරි අර මේ වෙලාවේ අත්දකින්න දෙයට හිත යනවා ඊට පස්සේ වම දකින්න එතකොට හිතෙන් ප්‍රශ්න කළොත් මේ දකුණ තැබීමේ අත්දැකීම සහ වම තැබීමේ අත්දැකීම දකුණෙන් ලැබෙන වින්දනයේ සහ වමෙන් තියෙන වින්දනයේ වෙනසක් තියෙනවද කියලා හුඟක් වෙලාවට ආනාපානෙ වගේ අහුවෙන්නේ නැහැ වමේ දකුණේ නැති නැතිකම නෙවෙයි. නැතිකම නෙවෙයි අහුවෙන්නේ නැතිකම තියෙනවා. මොකද හේතුව හේතු දක්වනනම් අපේ වම් සහ දකුණු අත් දෙකෙන් වැඩ කරනකොට විශාල වෙනසක් තියෙනවා දකුණත් කාර්යයේ දකුණු අත සහ වමේ. වැඩේ එනකොටම දකුණ පැනලා වැඩේ බාර කරනවා. එයා සාමාන්‍යයෙන් දිගයි වමට වැඩිය දිගයි සුදු පාටයි පේශි වැඩිලා වැඩි. අත් දෙක දිගහැරලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් දකුණු අත වැඩියෙන් වැඩිලා ඒ තරම් වැඩ ගන්නවා. වමත් කාර්යයේ වමත. එවන ෆුට්බෝල් කාර්යය දන්නවා ෆුට්බෝල් සෙල්ලම් කරන්න ගියාම කොයි කකුලද වැඩි වැඩ කරන්න කියලා. ඒ ගතිය එකක් සක්‍රීය අනික අක්‍රීයයි මේක. එකක් driven අනික drive. එකක් යනවා අනිත් එක ඇදිලා යනවා. මේ දෙකෙන් හැම වෙලාවෙම දෙකෙන් එකයි වැඩ කරන්නේ. අපි තාරාව වගේ. පාත්තේ වගේ නේ බකලයක් තියෙන. හැබැයි කවුරක්වත් දන්නේ නැහැ. අපි දිනුවට අපිට තේරෙන්නෙත් නැහැ. මොකද හේතුව අපි මේ තරම් විස්තරව බලන්නේ නැහැ. සක්මන් කරන කියන්නේ කියන බලනවා බලන්න කියනවා මේ දකුණු පාය තැබීම නිසා වම් පාය තැබීම අතර මොන හරි වෙනසක් තියෙනවා. ඉතින් හිත මුසුප්පු වෙනවා, දුම්මන වෙනවා කියා ගන්න දෙයක් නැහැ. ඒකට කියන හොඳයි ගමන් නැහැ. උඹ හැබැයි දකුණු වම් වෙන් කරලා දැනගනි. ඊට පස්සේ එන ටික වේලාවක් විනාඩි 10ක් 15ක් එහෙම කරලා තමයි තේරෙනවා නම් හිත හිටිනවයි කියලා මේ දකුණේ එසවීම කරලා සහ තැබීම අතර ක්‍රියා දෙක අතර වෙනසක් තියෙනවා කියලා බලන්න කියලා. එක පියවරේ පය ඔසවනවා, තබනවා. එතකොට එයාට නෑ බෑ කියන්න බැරි වෙනවා. මම දකුණු සහ ගැළපීමක් නැති වුණාට ඔසවීම සහ තැබීම කියන දොඹ කරෙන් බඩුවක් උස්සලා ආයෙ තියනවා වගේ. මේක සමාහට එසවීම සක්‍රීයව කරනවා තැබීම ඉබේ කරන නැත්නම් තැබීම ඉතාමත්ම ප්‍රවේශමෙන් කරනවා එසවීම ඉබේ කර දෙනවා වගේ මෙතනදී හිතට ලොකු අභියෝගයක් එනවා කට උත්තරයක් දෙන්න වෙනවා එසවීමේ ක්‍රියාවලිය තැබීමේ ක්‍රියාවලිය මේක භාවනා ලෝකෙදී කියන්නේ වම දකුණු වශයෙන් කියනකොට කියනවා එක පියවර එකට මෙනෙහි කරනවා වම දකුණ. ඊට පස්සේ ඔසවනවා තබනවා දෙක ගලපනකොට කියනවා එක පියවර දෙකට පෙනී කරනවා. ඔසවනවා තබන විතර වම දකුණ නැහැ. දැන් මේක ලොකු අභියෝගයක් වෙන හිතට ඒ තබන තබන පියවරක ඔසවනවා තබනවා. වමත් ඔසවනවා තබනවා. ඔසවනවා තබනවා. ඔසවනවා. එහෙමම කරගෙන යනකොට තමයි තේරෙනවා මේක අල්ලගෙන තාම හොඳ විශ්වාසකින් කරගෙන යන්න පුළුවන් කියලා ඔසවනවා යවනවා තබනවා කියලා තුන්ට කලන්නේ. එතකොට අර එකම පියවරක් ඇතුලේ පියවර තුනකට වෙනස් කරලා බලනකොට යෝගාවචරයට විලංගු ගැහුවා වගේ. අර වේගින් යන්න බෑ. මීට මීට මේක එකින් එකට එකින් එකට බලන්න යනකොට හිත හොඳටම අරමුණේ බැඳෙන ගතිය තියෙනවා නැත්නම් හිත පිට යනවා හොඳටම හිත පිට යනවා. යම් හේයකින් ඔසවන යවන තබනවා කියන වටුනත් කරගෙන ගිහලා යෝගාචරයේ හිතේ ඉඩ තියෙනවා නම් තාමත් අභියෝගශීලී නම් තාම නිර්මාණශීලී නම් ඉදිරියට යන්න හදනවා නම් ඔසවන්න හිතන හිතවිල්ල චේතනාව සායසීමේ ක්‍රියාව යැවීමේ චේතනාව සහ යැවීමේ ක්‍රියාව තැබීමේ චේතනාව සහ තැබීමේ ක්‍රියාව කියන හයට කඩන්න කියලා කියනවා. එතකොට අර තුනට කඩපෙකට නාම ධර්ම එකතු කරනවා. මේක සාමාන්‍ය මහසි සයිඩෝ ඉදිරිපත් කරපු ක්‍රමය විසුද්ධි මාර්ගයේ අටුවාවේ තියෙන්නේ ඔසවනවා, යවනවා, පාත් කරනවා ඊට පස්සේ ගල් මුල් තියනවාද කියලා බලන පොඩි සර්ච් එකක් කරනවා. ඒක ඇත්ත තමයි බලන්න ගියාම ඔය විලුක් වෙච්ච වෙලාවට කකුල තියෙන ලාදී කකුල බලලා තියෙන. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ තද කරනවා. ඒ බිම පාත් කරනකොට පාත් කරලා මෙතන වයර් එක තියෙනවා නම් මෙහෙට කරලා තියලා තද කරලා ඒකට බර ගත්තම තමයි මෙහින් ඇසවීම සිදු වෙන්නේ. ඉතින් මේකට කියනවා පියවර 6කට කඩලා මෙනේ කරනවා කියලා රූප ධර්මම 6ට කඩනවා. ආශික්‍රමෙදි කරන්නේ නාම ධර්මයි රූප ධර්මයි දෙක අතර ඔසවන්න හිතන ඔසවනවා යවන්න හිතන යවනවා තබන්න හිතන තබනවා නැත්නම් එසීමේ චේතනාව එසීමේ ක්‍රියාව යැවීමේ චේතනාව යැවීමේ ක්‍රියාව සහ තැබීමේ චේතනාව තැබීමේ ක්‍රියාව ඒක ඇත්තටම සාමාන්‍යයෙන් ටික කාලයක් භවනා කරලා හොඳට සක්මණ ආනිසංස වැටහිලා සක්මන්ස පඩම් වුණාට පස්සේ තමයි ওই විදිහට සවිස්තරව කරන්නේ ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් මේ සක්මනේදී ඒ අතරමැද දැන් රූප වලින් බලපෑම එනවා. මේ ශබ්ද වලින් බලපෑම තියෙනවා. ඉතින් ගියාම හුළඟ හමනවා අතපය හුළං වදිනවා තේරෙනවා. ඊට පස්සේ ගිහිල් ඉවර වෙලා කෙලවරට යනවා කියන්නේ සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙන වෙලාවේදී අර එකම දේ බලබලා ඉඳලා ඔසවනවා යවනවා තබනවා බලබලා ඉඳලා හිත එකපාරට හැරෙන වෙලාවේදී හඟුම් උදාහරණය. රූප බලන්න හිතනවා. ශබ්ද අහන්න හිතනවා. මොකද අර ඒකාකාරීකමෙන් මිදෙන්න. එතකොට අර කයේ තිබුණු විඥානය එකපාරට චක්කු විඥානය බවට පත් වෙනවා. පත් වෙච්ච ගමන් අපිට සක්මන් කරගෙන ඉන්න බව මතක නැහැ. ළඟින් යන කෙනෙක් පේනවා. කුරුල්ලෙක් පේනවා. ගහක් පේනවා. එතකොට මේ අර මේකේ තියෙන ඒකාකාරීකම නිසා අර පේන දේ තියෙන රසය වැඩි වෙනවා. ඒකට මේ මොනවාද මේ හිත රූප වලට පේන්න පටන් ගන්නවා. ඒ වගේම නැත්නම් සද්ද වලට යනවා. එහෙම නැත්නම් විවිධ අනෙකුත් මේ ගන්ධ සුවඳ දකින්න රස බලන දේවල් වලට විහිදෙන්න හදනවා. ඉතින් ඒ නිසා හොඳට සෝන යවනා තමනා කරගෙන ගිය එකන අදිෂ්ඨාන පූර්වකව කෙලවරට ලඟ වෙනකොට හිතාගත්තොත් මම මේ හිත සද්දට යන්න රූපෙට යන්න දෙන්නේ මේ ඇති කරගත්ත සතිය කොහොම හරි හැරෙනකොටත් නඩත්තු කරගෙන එහා කොන්ට යනකම් ගෙනියන්න ඕනකත් කියලා ගත්තොත් ඒතර විශාල අභියෝගයක් වෙනවා යාර. මේ ඇති කරගත්ත සතිය මම මේ හන්දියේදී කඩා ගන්නෑ. මෙතෙන්දී හිත දුවන්න පයින්නවා වැඩි. රූප වලට සද්ද වලට ඒකට හේතුව රූප විශේෂෙහි මේ හිත ඇහ අනිකොත් ඉදරට බොහොම යොසුලුයි. එයා චාන්ස් එකක් ගන්න දෙන ඊට වැඩි. දෙක වම දකුණ කියන එක නීරස වෙලා දැන් එකම දේ බල බල ඉඳලා නීරස වෙලා නිසා හිත එක පාට හැඟුම් උදාහරින්න තින්නිට වැඩි. එවැනි අභියෝගයක් පර්යංකේදී නොයනව නෙවෙයි මෙච්චර විස්තරව මෙච්චර අභියෝගශීලී වෙන්නේ නැහැ. සක්මනේ පර්යංකේදීත් අපිට සද්ද ඇහෙනවා, චිත්‍ර රූපම වෙනවා, හුලං වදිනකොට දැනෙනවා තියෙනවා. නමුත් පර්යංකේදී එක හිතලා බලලා දීපු අභියෝගයක් ලොකු ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් වගේ. ප්‍රැක්ටිකල් ක්වෙස්චන් පේපර් එකක් වගේ. ඒක නිසා හැරෙන වෙලාවදී නඩත්තු කරගන්න පුළුවන් වුණොත් යෝගාවචරයට එදිනෙදා වැඩවලදී නිතර ඉන්තුරන් ඉරියව් මාරු කරන තැනකදී ගත්ත සතිය පවත්වාගෙන යෑමේ පළවෙනිම අභ්‍යාසයේ හැරෙන තැනදී ඇති වෙනවා. ඒ සමහරු මේ හැරෙන තැනදී සතිය කැඩීම පිළිබඳ කොච්චර පශ්චාත්තාප වෙනවද කියනවනම් එයත් කැමැති බෝගොන් ලොකඩේ වගේ වගේ වටේ ඇවිදින්න. මොකද කැඩෙනකොට සතිය හැරෙනකොට සතිය කැඩනවා. එනත රවුමේ ඇවිදින්න කැමති. මොකද අර අරකට ගියාම සත්‍ය කඩන වැටෙන නිසා. නමුත් ඒක නෙමෙයි මේ සක්මනේදී ඒ සත්‍ය කැඩෙන්න පුළුවන් දුර්ල අවස්ථාවක් දෙන එක සක්මනේදී පරියන්කට වැඩිය විවිධාංගීකරණ වෙච්ච සතියක් ඇති කරගන්න කරන උපක්‍රමයක් තියෙනවා. එනිසා සක්මන හරිය මේ අභියෝගශීලී අර තරම්ම ජූස් එක නෑ හරියන් සැපි නෑ ධර්ම ඕජාව නෑ නමුත් පටු නැති පළල් තිරයක ගොඩක් වැඩ කරද්දී නැත්නම් වැඩ රාජකාරී කීපයක් කරද්දී මේ ධාති නර්ථ කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා මේ සක්මනීති ගන්න සතිය සර්වචන්සික වචන කියන සක්මනීති ගන්න සමාධිය බොහෝ කල් පවතින සමාධියක්. මොකද ඒක අභියෝගතා මැද කෙරෙන්නේ. චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා තියෙනවා. සක් පරියංකේ ඉන්නකොට සතිය සමාධිය ආට ඇද්දක අරපු ගමන් කඩලා යනවා. නැගිටින්න ඇස් දෙක අරනකොටම අර තිබුණු සමාධිය ඉවරයි. පරියංකේදී සක්මනේදී අරගෙනමනේ හදන්නේ. ඇස් දෙක අරගෙනමයි සතිය හදන්නේ සමාධිය හදන්නේ. ඒක පරියංකේට කියලා ඇස් දෙක වගත්තම අටත් වැඩිය තව ගැඹුරකට යනවා. එදින්දා වැඩවලට යනකොට ටිකක් අඩු වෙනවා. මොකද හේතුව වැඩ ගොඩක් කරනවා. චේතනාවක බහුලයි. නමුත් පරියංකේකදී ගත සතියට වැඩිය කල්ලාලන ගතියක් තියෙනවා. සක්මනේදී ගන්න සතියේ. මේ තමතරව තව කවුද කැමති මේ තම තමන්ගේ අත්දැකීම් හැටියට තමන්ගේ ප්‍රසාදය අනුව සක්මන ගැන වෙන ආනිසංස කතා කරන්නේ. ඊයේ එහෙම හතර දිනක් කතා කරා. පහ දිනක් කතා කරා. බොහෝම ස්තුති කන්තුනා ස්වාමීන් වහන්සේ අපි මේ භාවනාවට බැස්සෙම ඔබ වහන්සේ කිව්වට මේක කරලා මේ මේ ආනිසංස මම ලැබලා තියෙනවා කියලා හතර පහ දිනක්ම කතා කරා. ඒක කවුරු හරි කැමති වෙනවා නම් මේ ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. වාඩි හැමත වාඩි පහසු වෙලා කතා කරමු. විනාඩි 15කින් විතර පළවෙනි එක වම දකුණ කියන එකේ යනකොට හොඳටම වම දකුණ නළුවක් දිගේ යනවා වගේ යන්න පුළුවන්. තවත් ටිකක් යනකොට තවත් හොඳට කස කැවිලා යන්න පුළුවන්. ඒක හරිම රසවත් දෙයක්. පැයක් කෙරුවොත් හොඳට පරියන්කයට ආවට පස්සේ හොඳින් භාවනාවක් පටන් යන්න පුළුවන්. එතකොට මේ උදාහරණයක් වශයෙන් කියනනම් සක්මන් නොකර පරියංගට යන එකේ සහ සක්මන් කළා පරියංගට යන එකේ මොකක්ද හම්බෙලා තියෙන පරියංගේ ලම්බෙලා තියෙන ලාභේ වාසිය වැඩි වෙලා පරියංගේ ඉන්න පුළුවන් වැඩි වෙලා කියලා ඉස්සර නම් මෙහෙමයි දැන් මෙහෙමයි කියලා ඉලක්කම කියනවනම් කොච්චර වෙලාවක ඉඳලා කොච්චර වෙලාවට වැඩි වෙලා තියෙනවද සක්මන් නිසා පැයක් සක්මන් කරලා આવොත් පැයකම පරියන්කේ ඉන්න පුළුවන් හොඳ සමාධියක් එක්ක. ඒක නිසා ඒ වගේ මේ සාමාන්‍ය කියනවා පරියන්කේක විනාඩි 35 තමයි ඇවරේජ් ගන්න විනාඩි 35 පස්සේ හිතේ නන්නත්තර වෙනවා. ඒක ඉතින් ඒකයි ඉස්කෝල වල විනාඩි 35ක පීරියඩ් හතරක් තියෙන්නේ ටීචර් මාරු වෙන්න ඕනේ විනාඩි 35 35ට ඇටෙන්ෂන් එක හිටින්නේ 35යි. සමහර ලාට පීරියඩ් දෙකේ එකට දාලා තියෙනවා. ටීචර් මාරුණා සමාජලාට හරියන්නේ නැහැ. සමහරවිට අලුතෙන් ඇවිල්ලා අයිබෝන් කියලා වාඩි කරවලා හිත අවසලා ආය තමයි ඇටෙන්ෂන් එක ගන්න. ඒ නිසා පැය තමයි සාමාන්‍ය ලෙක්චර් එකකට උනත් කරලා තියෙන්නේ. ඒක නම උසස් පෙළට. ඒ විනාඩි 35 ගාන ඇතුළත සමාධිය හරියේ නැත්තම් විනාඩි 35න් පස්සේ අපි ලොකු හටනක ඉන්නේ. භාවනාවකට නෙවෙයි. පරයන්කයට සක්මන් කරලා ගියොත් 45ක් 50ක් කිසි කරදරයක් නැතුව එහෙම නැත්නම් අර විනාඩි 10කට 15කටවත් ඉන්න බැරි කෙනාට විනාඩි 35ක ඉබේම ලැබෙනවා. ඊට පස්සේ ඉන්න පුළුවන්කම වෙන ඊට පස්සේ ඉදිරියට යන්න පුළුවන්කම හම්බ වෙනවා. වගේ ඊට පස්සේ අර මේ අපි ඉස්ලා කතා කරා වගේ සක්මනේදී වම මෙහෙමයි දකුණු මෙහෙමයි ඔසෝන මෙහෙමයි යවනවා මෙහෙමයි කියලා කඩ කඩ බලපු ගතිය ගිය ගමන්ම පරියන්කේ ආනාපානයට සාපේක්ෂව පිම්බීම හැකිලිම සාපේක්ෂව බලන ගතිය කඩ කඩ බලන ගතිය ඒ ඒ විභජන මේ විභජ්‍යවාදේ අරගෙනම යන්නේ සක්මනේ. නිසා සක්මනේදී ඒක පුරුදු කරගන්න. ස්වාමීන් වහන්සේ මම මගේ අත්දැකීම මේ සක්මන් භාවනාවේ මට ටිකක් ඉගෙන පොඩි සැකයක් ඇවිත් තියෙනවා. ඒක ආනිසංසයක් මනේ මම අහන්නේ සැකේ දුරු කරගන්නත් එක්ක දැන් දැන් වඩි වම් දකුණ වම ඉඳන් දකුණට මාරු වෙනකොට දැන් දකුණ පය තියලා මෙහෙම මේක අත්හරිනකොටම මේක ඇවිල්ලා අනිත් එක මට දැන් තේරෙන්නේ එහෙමයි. ඉතින් මම දැන් කරගෙන යනවා මේක මේකේ තිය තියාගෙන මේක භාගයක් හිත දෙනවා. අරක එන එක. දැන් ඒක මම පොඩ්ඩක් භාවනාවට ට්‍රාන්ස්ෆර් කරලා මේක වැරදිද දන්නේ නැහැ. මට දැන් මෙච්චර ආස්වාස ප්‍රස්වාසයේදී ආස්වාසයේ මගේ මත්තනින් මම හොඳට එනවා මුලමැද අග ප්‍රස්වාසයේ මට මුල අල්ලන්න බෑ මම අර සක්මනේ කරපු එක ආස්වාස ප්‍රස්වාසයේද මේක මාරු කරන්න බැරුවා ඒ කියන්නේ ආස්වාසයේ අග එනකොටම ප්‍රස්වාසයේ මුල අල්ලන්න බලන ඒ වෙලාවට ඒක ඇත්තටම එච්චරම එලවන්න එපයි කියලා කියනවා. අපේ හිතේ වැඩ කරන මූලධර්මයේ තමයි <coughs> යම ප්‍රකටද එතනින් තමයි පටන් අරගන්නේ. එනිසා මේ අප්‍රකට දේවල් උත්සාහ අල්ලන්න උත්සාහ කෙරුවොත් හිතේ අවධානය මේ පීයක දැල්ල වගේ කඩලා යනවා. එනිසා පේන තැනින් බලාගෙන යන එකයි තියෙන්නේ. එනිසා කටේ හැම වෙලාවෙදීම ওই සතිය ඉරියාපත සංදීදී තමයි සතිය අභියෝගයට ලක් වෙන්නේ. වමෙන් දකුණට මාරුනකොට ආශාසින් ප්‍රසවාසයට මාරු වෙනකොට කතා කරගෙන ඉඳලා වැඩක් කරන්න යනකොට හැම වෙලාවෙම පුදුමාකාර ඉරියාපත සංදි රාශියක් තියෙනවා. එකම ඉරියාපතේ රතේ පාත්වනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට ලේසි. නමුත් ජීවිතය කියලා කියන්නේ ඉරියාපත සංදි රාශියක්. ඒ සංදියේදී හැම වෙලාවෙදීම මේක මේ ගෙනාවු වේගය කැඩලා යනවා. නිකන් රිලේ රේස් එකදී බැටන් එක මාරු කරන වෙලාවේදී හැලුනොත් වැටුනොත් අර ගෙනාවු ලීඩ් එක ගන්න බෑ. ඒ නිසා බැටන් එක මාරු කරilla රිලේ එකේදී දුවනට අමතරව දක්ෂකමක්. මම මේ සමහර බැටන් එකක් ගැන තමයි හිතුවේ. බැටන් එක දෙනකොට දෙන ගමන්ම ගන්න දෙකම ඒකෙදී උගන්නන ඉන්ස්ට්‍රක්ටර් කිව්වට කියලා තියෙනවා දුවගෙන එන එකන දකුණු අතේ බැටන් එකේද දුවන එකන වම අත පිටිපස්ස කරන දුවන්. අරයා ගිහලා ගහන්න ඕනේ වමතට මාරු කරන එක ගැන හිතන්නේ නැතුවයි බලවෙන එක නදුවන්නේ. ඒ පිටිපස්සේ එකන තට්ටු කරන්න ඕනේ. ආරය මෙහෙම අත අල්ලගෙන යනකොට මෙතෙන් බැට් එක වදින විදිහ. එතකොට ඒ අල්ලගත්ත දිව්වා. බැට් එක නැතුව වෙන එකක් තිබ්බනම් ඇල්ලුවා දිව්වා. එච්චර. එයා පිටිපස්ස ඇල්ලලා යන්නේ මේ බැට් එක නැතුව වෙන එකක් දුන්නද? ඒ කියන්නේ ඒ වෙලාවේදී මෙකැනිකල්, සම්නිකරණ මෙකැනිකල් යන්නේ. හැබැයි දිනන් ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ටර් බලන ඉන්නවා. මේ මිනිස්සුන්ට කලින් දීපු උපදේශය මේ මාරු වෙලාවේදී ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ලීඩ් එක නැහැ. මෙයා පොඩ්ඩක් මෙහෙම හැරලා බලන්න ගියා නම් විතරයි. ඒ ලීඩ් එක ගන්න. බැටන් එක වැටුණා නම් මොකක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක මේ හරි වැදගත් මේ ඉරියාපත සංදීයකදී තබන සමාධිය වෙන සමාධිය තියෙන වීරිය තියෙන සතිය එක දිගට ගෙනියනවාද කියන එකෙන් තමයි අපි මේ মালටි ටාස්කින් යනට මැනේජ්මන්ට් ටෙක්නික් එක ඉගෙන ගන්න. මැනේජ්මන්ට් ටෙක්නික් එක කියලා කියන්නේ ෆස්ට් තින් ෆස්ට්. ඒ මැනේජර් හැමදේම බලන්න ගියොත් එහෙම කවදාකවත් කරන්න බෑ. එයා අනික් කටේ ඩෙඩිකේට් කරලා තියෙනවා පවර්ස්. එයා බලන්නේ වැදගත්ම දේ විතරයි. පස්සේ තමයි සිද්ධියෙන් පස්සේ තමයි පෝස්ට්මෝර්ටම් එකක් තියලා බලන්නේ මේවා මේගොල්ලෝ ඒ වෙලාවට කරලා නැති කියලා. ඒ වුණාට මෙයා මූලික දේ කරගෙන යන නිසා මේ මාරු වෙන වෙලාවේදී තමයි සිද්ධිය දිහා බලන්න මිසක මොන විදියෙන්වත් මැනිපියුලේට් කරන්න එපා. හසුරවන්න යන්න එපා. කොහොමද මේක වෙන්නේ? ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා මේක ආනාපානට සම්බන්ධ කරලා කියනකොට බිම්බිම හැකිලිමට සම්බන්ධ කරලා කියනකොට තමයි තේරෙනවා නම් මේක හැම ක්‍රියාවලියකම ආරම්භයක් තියෙනවා ක්‍රියාවලියක් තියෙනවා හමාරයක් තියෙනවා. ඒ ඒ තුන වෙන් කරලා දැනගන්න තරම් Tamange හිත දැන් සජීවි නම් Tamange හිත අප්‍රමාද නම් සිද්ධියේ ඉවර වෙන කොටස විතරක් බලන්න. විශේෂයෙන්ම කියනවා හැකිලීමේ අග ඉවර වෙන පැත්ත බලන්න. ඒක මේ ඇදීගෙන යන වැඩක්. පිම්බීමක් ඇවිල්ලා හැකිලීලා හැකිලීගෙන යනවා. ප්‍රසවාසයේ දිගට ගෙවම් කරගෙන යනවා. ඒක තමයි ඊට පස්සේ ක්‍රාන්ති එක පටන් ගන්න තැන පේන්නේ නැහැ. මොනවත් නැතුව සම්පූර්ණ බිඳුවට නිකන් වෙනකම් බලන යන එක තමයි කෙරෙන්න තියෙන්නේ. එතකොට හිත නිරවුල්. අනිත් එක අර පේන්නේ නැති දේවල් බලන්න ගිහින් ඉවර වෙලා සංකර කරගන්නේ. හැබැයි මේක අටුවාචාරින් වහන්සේලා මේක කියලා තියෙනවා යථාභාකටං විපස්සනා බිනේසෝ විසුද්ධි මාර්ගලින අටුවාලිතන යම ප්‍රකටද එතනින් බැතගනි. එච්චරයි විපස්සනා කියන්නේ මේ කවුරු හරි පිටිසක් මේ බලනවා නම් දක්ෂයම තෝරගන්න ඊට පස්සේ ටික තෝරලා ගන්න පුළුවන් හොඳටම ප්‍රකට එකන දස්ක එකන තෝරගන්න ඊට පස්සේ එකන එකන පෙන්නයි එහෙම මේ යනවා කොයි එක වුණත් හිතේ තියෙන ගතිය තමයි ගොරෝසුම සද්දට අහුම්කම් දෙනවා වැඩිම ලොකු මේ අරමුණ හිත ගන්නවා ඒ අනුව හිත ක්‍රියාත්මක වෙන්නේ මේ මූල ධර්මයේ ඒක දැනගෙන සංකර වැඩ වගේක් දීලා ප්‍රකට දෙයින් පටන් ගන්න කියනවා. නමුත් පච්චා අනුපහට්ටන්තේනිපි උපායේන උපට්ඨපෙත්ත සම්මසිතබ්බන් කිය. ප්‍රකට දෙයින් අල්ලගෙන පටන් ගන්න තමයි ඒකේ තහවුරුව ගත්තට පස්සේ. අධියම ගත්තට පස්සේ. පළබදීම ගත්තට පස්සේ දැන් සිද්ධියට තමයි යාළු වුණාට පස්සේ අර වෙනද ප්‍රකට නොවන දේවලුත් ප්‍රකට භාවයේ මත නෙමෙයි බලාගෙන ඉඳලා සම්මර්ෂණය කරන්න කියලා කියලා තියෙනවා. පටන් ගන්න වෙලාවේදී ඒ සංකර දේවල් වෙන්න බෑ ප්‍රකට දේම් පටන් ගන්නවා කියන මූල ධර්ම දිගේ විතරක් යන්නේ කියන. මේ අයිනේ ඉන්න කට්ටිය පිටි ඔළුව හේතු කරගෙන ඉන්නවා මේක මට පේනකොට හරි හිතට අමාරුයි. කරන්න එපා. එතකොට වෙන්නේ මොකද? තින්ත ගන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මැදට එන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට මට ඒක කොහේ හිටියත් සුබතරම කිල්ල මම දැක්ක ඔක්කොම වටේ ඔළුව තියලා. ඒක හොඳ නෑ. භාවනා කරන කට්ටිය වැඩි කරන්න එපා. පුළුවන් තරම් මැද පුරුදු වෙන්න නැත්නම් ඉස්සරහට එන්න. ඉතින් ඒ මම මේ කීක හිටියේ මේ කතාව මම කොයි වෙලාවක කියවිද කියලා බයි මම හිටියේ. <laughs> දැක්කොත් ඒක නොකිය ඉන්න බෑවට. මේ ඒ තරම්ම මේ සංඝයාට උපදෙස් දීලා තියෙනවා මේ පුටුවකවත් අත තියන්න එපයි කියලා මේ අත ගෑවුනොත් ඒකේ මේ අතේ තියෙන දාඩිය ගෑවිලා නරක වෙනින්ද. මාටත් කරන්න දෙයක් අතර ප්‍රකට දෙය අරගෙන කියනවා ඉවර මම විස්තර කතා කරන්නේ නැතුව. ඒ කියන්නේ අපි කට්ටිය දිගට ඉන්න නිසා ඔක හිතේ තියාගෙන ඩිලේසි මම කියන එක. ඉතින් ඒ නිසා මේ මේ ඉරියාපත සංධිය යෝගාවචරයට හරියම රසවත් දෙයක්. ඒ මොකද තමයි මාත්‍රකාවේද ඉන්නේ. නැත්නම් මේ තඩමාරු වෙලාවේදී වෙන දෙයක් හිතේ හිතා ඉන්නවනම් කවදාකවත් මේ වැඩේ කරන්න බෑ. තඩමාරුවේදී වැඩේම හිටියත් එතන හිතන තරම් ලේසි නෑ වැඩි. බොහොම මේ විපරිණාමය මේකට කියන්නේ. විපරිණාම කියන්නේ එකකින් එකට පරිවර්තන වෙනවා. පරිවර්තන වෙනකොට අපේ හිත මුසුප්පු වෙනවා. අපේ හිත මේ රසයේ දිගේ කකා කකා ගිය එකක් නේ. දැන් එකම දේ කරගෙන යනකොට මේ වගේ මාරු වෙනවා. ඉතින් ඒතෙන්දි මතක තියාගන්න තියෙන්නේ හිත ප්‍රකට දේ දුන්න නැති වුණොත් එහෙම අපි යාට අරක බලපන් මේක බලපන් කියලා මේ මූලධර්ම අනුව යන්න ගත්තොත් අර ස්වභාවික වර්ධනය බාධායි. ඒ නිසා මොකද්ද ප්‍රකට වෙන්නේ? ඒක දිගේ අරගෙන යන්න දෙන එකයි තියෙන්නේ. ඒකට පරියන්කයට වැඩිය සක්මනේදී හරියට අවස්ථාවක් තියෙනවා. පරියන්කෙත් නැතුව නෙමෙයි ඔය ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන තැන ප්‍රසවාසයෙන් ආස්වාසයට මාරු තැන පිම්බීමෙන් හැකිලීමට හැකිලීමේ පිම්බීමට නැත්නම් හුස්ම ගනිමින් ඉන්න වෙලාවේ සද්දයක් අහනකොට කොයි කොතනක හෝ ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන තැන අල්ලගත්තා නම් ඕකම තමයි කොයි ඉරියව් ඉඳලා කොයි ඉරියව්ට මාරුනත් එකම මූල ධර්මෙ දුවන්නේ. මේක හරියට මේ මැජික් කාරේ එක පාරට ඇස් බැඳුමක් කරනවා. අර මේ මිනිස්සු පාරායින මැජික් පෙන්න මිනිස්සු කරන්නට බෙරේ හොල්ලන්න ගන්නවා. කයියෙන් වේගෙන් ගහනකොට මිනිස්සු ඔක්කොම මේ පැත්ත බලනත් එක මේ පැත්තේ ඒ පණ තියෙන මාළුවෙක් එළියට එනවා පරියෙක් එළියට එනවා ඒ කියන්නේ මිනිස්සුන්ට මේක හිතා ගන්න බෑ නමුත් ඒ කරන්නේ මොකද මේ පැත්තේ පටන් අර ගන්නවා බොහොම ශීඝ්‍රයෙන් සාමාන්‍ය මනුස්සය ඒ බෙරේ හොල්ලන්න පටන් ගත්තට පස්සේ සට සට සට සට ගහලා හොල්ලනවා කාගෙත් අවදන්නේ මෙහෙනොටක් ගාලා මෙහෙන් කතා මේ දෙල්ලම තමයි මාරයත් අපිත් එකත් කරන්නේ අපිට කරන්න තියෙන්නේ මේක දිහා බලනකොට දැනගන්න මේක හොල්ලන්නේ මෙතන මේ වැත්තේ බොරුවක් කියන එක තමයි. ඒ නිසා මැජික් අල්ලන්න ඕනේ නම් බෙරේ දිහා බලලා බෙරේ ඉන්ඩිකේටර් එකක් විතරයි දැන් මෙයා මොකක් හරි ජල්බඩියක් දාන්න හදලා. ඒ වගේ හිතේ ඒ වගේ හොඳට සතිමත් වෙලා ඒ මේ වගේ කියන්නේ සංක්‍රාන්ති අවස්ථාව ඉරියාපත සංදිය හොඳට බලන්න හිතුවත් එතනදී කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියන එක කාටවත් අල්ලන්න තන්නේ කර කර්ම ශක්තියක් වැඩ කරනවා. තන්නේ කරම අපේ රුචි අරුචිකම් ඉස්සර වෙනවා. ඒ වගේම අපේ ගినాපු ඇබ්බැහි කොච්චර මේ විවිධාකාර දේවල් දුන්නත් හිත කොයි එකද අල්ලන්නේ කියන එක ඒක හරියට කියනවා කලින් තීන්දුව වෙච්ච එකට තමයි යන්නේ කියලා. අපිට choice එකක් නැහැ. ඒ සෑම ඉරියව්වක්ම මනසෙන් දකින්න අපිට හැම movement එකක්ම එහෙම යනකොට මේ ඉරියාපතෙන් ඉරියාපතට මාරු වෙන තැන මේ අපි අල්ලන්න හදන ඉරියාපත සංදිස්ථාන. ඒ කියන්නේ ආස්වාසයේ එක ඉරියව්වක් වශයෙන් එක මන එක අරමුණක් ප්‍රසවාසයේ අරමුණක් ගත්තම ආස්වාද ප්‍රසවාසයට මාරු වෙන තැන වම එක ඉරියව්වක් වමේ ඉඳලා දකුණට මාරු වෙන තැන ඇත්තට මෙතන මේ ඇඟ ඇට නමයක්ද කොහෙද තියෙනනේ මේ කෑලේ ඔයක මේ බරේ සින්ක්‍රොනයිස් වෙනවයි කියන එක ඒක මේ මේ මේ තේරෙන්නේ බැකෝ එක වැඩ කරන හැටි බලනකොට. බැකෝ එක අර මෙහෙම දාන්න තියෙන කෑල්ල අතමනේ හදලා තියෙන්නේ. ඒකෙදි මෙහෙම දාලා ගන්න ගියාම තියෙන හයිඩ්‍රොලික් වැඩ කරන හැටි බලන්න මෙතනත් කැඩි දෙකක් හේතු කරලා යුනිවර්සල් ජොයින්ට් එකක් දාලා මෙතනින් liver එකක් ගහලා මේ පැත්තෙන් එකක් දාලා හරියට මේ ජොයින් එක හැබැයි කවදාකවත් මෙහෙම මෙහෙම කරන්න බෑ. මෙහෙම මෙහෙම කරන්නත් බෑ. ඉස්සරහට කරන්න හදන්නේ ඒගොල්ලෝ එහෙම කරනකොට වෙන්නේ මොකද්ද? කෙලින්ම දැන් මේ දණ්ඩක මෙතන ශක්ති සම්ප්‍රේෂණය වගේ නෙමෙයි හන්දියක් තිබකම ශක්ති සම්ප්‍රේෂණ 100%ක විතර කැඩෙනවා. මෙහෙම නැමෙන්න ගියාට පස්සේ වැඩියෙන් නැමෙන්න නැමෙන්න මෙතෙන් යන ශක්තියෙන් සෑහෙන අඩු ගාණක් තමයි කෝණේ මෙහාට වෙන්න වෙන්න නැමෙනවලු. ඒක අර යුනිවර්සල් ජොයින්ට් එක දාපු ගමන් බල සම්ප්‍රේෂණය ඍජු නැහැ. හැබැයි මේ විවිධාංගීකරණයි. ඊට පස්සේ මෙහෙම මෙහෙම යන්න ගත්තාම තවත් බලයට මෙහෙම මෙහෙම වෙන්න ගියාම තවත් බලයක් මේ මේ මැෂින් එක හදනවා කියන එක. ඔය කකුලක මෙහෙම බරක් විහාට දෙනවයි කියන එක මිනිස්සයාට විතරමනේ පුළුවන්. ඒකෝර තනි කකුලේනේ ඔක්කොම සෙල්ලම දුවන්නේ. අස්සයාගේ කකුල් දෙකක් අරගෙන තියෙනවා. හැම සතෙකුටම තව කකුල් දෙකකින් ගන්න. මිනිස්සයාගේ විතරක් තනි කකුලෙන් අපි හුඟක් වෙලාවට ගමන් කරනකොට ඉන්නේ. ඒකෝර අනිත් එක අරගෙන හරියට පැද්දිල්ලක් අරගෙන හරියට පැද්දිල්ලේ තමයි කඩා ගන්න නැතුව කම්ෆර්ට් සෝන් එකේ ගෙනියන්නේ. ඉතින් ඒක දිහා බලන ඉන්නකොට මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා තමයි කියන්නේ. ඒ තරම්ම ਸਰබලධාරි දෙවි කෙනෙක් මව් එකක් වෙන්න ඇති කියනවා. සරුවචනද කියනවා මොකක්වත් නැහැ තනි කර තණ්හාවෙන් දුවන්නේ. වැඩ කරන්නේ තනි කර තණ්හාව. වෙන මොකක්වත් නැහැ යන්ත්‍රය දුවන එකම මැෂින් එක තණ්හාව නිසා දුවන්නේ කියලා. එනිසා කකුල උලුක් වෙච්ච වෙලාවක වයසට ගිය වෙලාවක නැත්නම් පොඩි බබෙක් ඇවිදින්න දඟලන වෙලාවක ඔක වැඩ කරන හැටි බලනකොටයි තේරෙන්නේ මේ ඇවිදිනවා කියන එක විශ්ව කර්ම වැඩක්. මිනිස්සේ පොළවේ ඇවිදිනවා කියන එක පොඩි වැඩක් නෙවෙයි. ඉතින් අපි බලන්න හදන්නේ ඒකේ හැම වෙනසක්ම මේ ලිවර් පද්ධතියක් විදිහට නෙවෙයි අපි බලන්නේ. එහෙම නැත්නම් වෙන විචිත්‍රතාවයක් අනුව නෙවෙයි. මේ නාම රූප ධර්ම දෙක සමතුලනේ වෙලා මේ පුංචි කටයුත්තක් කරනකොට කොච්චර පැතිකඩවල් තියනවද කියලා. ඉතින් ඒකම සිද්ධ වෙනවා. ඔය ආස්වාස් ප්‍රසවාසයේ දෙක පිම්බීම හැකිලිම අතරමැද ඒ ગેප් එකේ තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. ක්‍රියාවේ නැහැ. ක්‍රියාවකින් ක්‍රියාවට මාරු වෙන තැන තමයි වීක් ලික් එකේ වීක් තැන. එතනින් තමයි කඩන්න පුළුවන්. සිද්ධිය කඩන්න බෑ. බුදුරජාණන්සේ කඩන්නේ සංසාර චක්‍රේ කඩන්නේ ওই දෙකක මේ ඉරියාපත සංදිස්ථානේ තමයි කැඩෙන්නේ. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක අතර මැද තියෙන ગેප් එකේ තමයි මධ්‍යම ප්‍රතිපදා වැටලා තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ පේන ආස්වාදය හොඳට බලන්න. බලලා ඉවර වෙනකන් යන්න. ඊට පස්සේ ප්‍රසවාසය පටන් ගන්න හැටි බලන්න. ඊට පස්සේ ප්‍රසවාසය ඉවර වෙනකන් බලන්න ආය ආස්වාදයට යනකන් බලන්න. එතකොට මේ අතරමැදයන් වල කොහොමද මේ පිරිද්දිලා සිද්ධ වෙන්නේ? ඔතන පුරුප්පත්තිය තමයි පෙන්වන්නේ. එක්කෙනෙක් මැරලා තව එකෙක් උපදිනවා. ඉතින් අපි හැම වෙලාවෙම අහනවා චුති චිත්තේ මොකද්ද? පටිසන්ති චිත්තේ මොකද්ද? මහා ලොකු බයිලා කතා කර කර ඉන්නවා. හොඳට බලන්න ආස්වාදයක් ගෙවෙනකොට චුති චිත්තේ තමයි. ප්‍රසාදේ පටන් ගන්නකොට ප්‍රතිසන්දි චිත්තේ තමයි ඕක බලනකොට ඒක නම් බලන්න බෑ කියන. මේ අත්පන අපිට පේන එක බෑයි කියනවා. මැරෙන වෙලාවේ මොනවක් කර ගන්න පෙර වෙලාවේදී මොකද වෙන්නේ කියලා කවුරු හරි කියන දයක් කළා සාදු කියලා. ඕකට තමයි මොඩකම කියන්නේ. මුත්‍රා ජනන්සේ තීලා දෙන අත්පන අපිට දෙයක් ආස්වාසේ නිම වෙනකන් ගියාම ආස්වාසේ නිරෝධය බලන්නේ කියලා. ඊටත් ප්‍රසාසේ ප්‍රතිසන්දියක් හටගන්න. මේ දෙක අතර මැද තියෙන තනි ක්‍රම ආයාවක්. ඒ දෙක අතර නැතිනම් තනිකර গুপ্ত බලයක්. ගුඪ ශක්තියකින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අර වගේම ප්‍රසවාසයත් ගෙවිලා ඉවරලා ඒක නිරෝධ වුණාට පස්සේ ආස්වාසය ඒ අවස්ථාව අර ගන්නවා. හරියට වමේ බර අතාරිනකොට දකුණේ බර ගන්නවා. දකුණේ බර අතාරිනකොට වමේ බර ගන්නවා. ඒ දෙක අතරමැදි ඇති වෙන මේ මේ අතින් අතර අත්තාල කුමාරය යන්න වගේ මේ භවය එක සිද්ධියකින් තව සිද්ධියකට ගැටලන හැටි. භව නෙත්‍ය, නිරාගෙන ගිහිලා ඊගාව එක අල්ලගන්න හැටි. ඒක නිකන් මේ ඉන්ද්‍රජාලයක් ආවේ. හැම ආස්වාස ප්‍රසවාසයේ මූල මැද අග බලනකොට එතකොට ආස්වාසයේ අග ප්‍රසවාසයේ මූලට ගන්නවද? එහෙම නැත්නම් දෙකම එකට ගන්නවා මූල මැද අග බලන. උඹත් ගන්නවද කියන එකෙන් තේරෙන්නේ නැහැ මට ඒ වචන පාවිච්චි කරන මොකටද? ආස්වාසයේ ආස්වාස කරනකොට ආස්වාසයත් ප්‍රසවාසයත් දෙකම එකක් විදිහට ගන්නවා. නෑ ආස්වාද ප්‍රසවාසයේ දෙකක් දෙකක් ගන්න විදිය නෙවෙයි ආස්වාසයේ මුල වෙනම එකක් මැද වෙනම එකක් අග වෙනම එකක් ඒක ප්‍රසවාස ගැන කතා කරන්න දෙයක් නෑ ඒක ප්‍රසවාසයයි ආස්වාසයයි ආස්වාසයේ අග ප්‍රසවාසයේ මුල එතන අවුලන් අමාරු ඒක හරි ඒක මට තේරෙනවා ඒක තමයි අභ්‍යාසය ඒක මුල වැඩ අග බලනවා කියන්නේ දෙකම නෙවෙයි එකක් නෑ එකක් නෙවෙයි හයක් දෙකක් නෙවෙයි හයක් ආස්වාසයේ මුල මැද අග. ඒකට මුල කිසිම සම්බන්ධයක් නෑ සම්පූර්ණ ගෙවෙන්න ඕනේ මැදට යන්න. මැද සම්පූර්ණ ගෙවෙන්න අගට යන්න. ඊට පස්සේ ප්‍රස්වාසයේ මුල ආයේ මැද අග. එදිම පුළුවන් තරම් කඩ කඩ බැලිල්ලෙන් තමයි මේක හරහා යන සංකීර්ණතාවයේ පුළුවන් තරම් පුංචි පුංචි පතුරු වලට ගහලා මේ මේ කවුද මේ පුරුද්දලා දෙන්නේ? කොහොමද මේ සංසාරේ ගැට ගැහින්නේ? ඒක දිහා බලාගෙන ඉන්නකොට සවිඥානික සවිඥානිකෝද මේක වෙන්නේ අවිඥානික වෙනවද සචේතනික වෙනවද අචේතනික වෙනවද සසංකාරිකවද අසංකාරික වෙනවද කියලා බැලුවොත් අපි කරනවා කියලා කෙරුවා කෙරුවාවෙක් නෑ මේ කර කෙරුමෙක් නෑ නොකර හිටියත් මේ වැඩේ යනවා ඉතින් ඒකට අපි අන්තිමට මගේ මගේ නම දාගන්න වැඩි කෙරෙන දෙයක් කරන දෙයකට වැඩි මොකද ඒ තරම් කරන දේ වේවා කෙරෙන දේවල් අඩු ගානේ report බලලා report කරන්නවත් බැරි සයිසනක් තියෙනවා. මොකද වෙන්නේ කියලා බලාන ඉඳලා 100ට 100ක් මේ සිල් අරගෙන මේ අඹුලාවටත් ඇවිල්ලා දවස් හතේ භාවනාවක්වත් කරලා බලන්න හිටියත් වෙන දෙයක් පේන්නේ නැහැ. ඉතින් කොහොමද මම කියන්නේ? ආස්වාසේ ප්‍රස්වාසේ දැන් කියපු විදිහට දෙක ආස්වාසේ ගෙවිලා ගිහින් පරතරයක් ඇතුළු ප්‍රස්වාසේ දැන් එහෙම ඒක කරන්න පුළුවන් හුස්ම දැනෙන වෙලාවට අර හුස්ම නොදැනිය යන වෙලාවට මොකක්වත් ගන්න ගන්න ඇතර එතනින් තමයි ඔය මයික්‍රෝ ලෙවල් එක මැක්‍රෝ ලෙවල් එකට ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් පුංචි අපිට අදහසක් ගන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාස දෙකම අපි හොඳට විස්තර බලනාසුලුව හිටියොත් සද්ද වේදනා හිතවිලට යන දෙන තුම මේ ට්‍රැක් එක ක්ලියර් කරගෙන යන්න පුළුවන් නම් ආස්වාසි ප්‍රසවාසි ප්‍රසවාසයෙන් ආස්වාසි කොහොමම කියලා ආ මේ දැන් මම භාවනා බොහොම හොඳයි දැන් සතිය හොඳයි මමට සමාධියකුත් තියෙනවා නැත්නම් එක දිගට යන්න බෑ කියලා එහිම හිත පිරිච්ච ගතියෙන් සන්තුෂ්ටි කර ගතියෙන් ගියොත් ආශ්‍රව ප්‍රසවාස දෙකම ගෙවෙනවනේ. ගෙවිගෙන දැන් මේ දෙකේ ගෙවීම බලන්න පුළුවන් දැන්. ඒක ආශ්වාසයේ ගෙවීමක් ප්‍රශ්වාසයේ ගෙවීමක් නෙවෙයි පුදු හුස්මෙම ගෙවියාම. ඒක දිහා හොඳට බලන හිටියොත් නොසැලී වැඩපිළිවෙලක Nirodhe පේනවා අපිට. ආශ්වාස ප්‍රශ්වාසයේ නිරුද්ධ වීම පේනවා. දැන් මේ වෙනද නිරුද්ධ වෙනවයි කියලා කියන්නේ මරණේ. භයානක දෙයක්. නොදැකී බලන්න අකමැති දෙයක්. නමුත් දැන් කරන්න තියෙන්නේ පුළුවන් තරම් බලා ඉන්නවා මේකයි බුදුහාමුදුරුවෝ බලන්න කියලා තියෙන්නේ. දැන් වැඩේ ගෙවිගෙන යනවා මේ ලෙඩෙක් මැරෙනවා මැරෙන දිහා හොඳට බලා ඉන්නවා කලබල වෙන්නේ නැති. 탁මුකු වෙන්නේ නැති. පුළුවන් වෙයි කියලා ඉතින්. එච්චරයි බැරි දියකට. ඒක ඒක විසින් સમાප්තියට යනකොට පැත්ත කරලා හොඳට බලන ඉන්න මොකද වෙන්නේ කියලා. අන්න ඒක හොඳට පුරුදු කරලා එතනදී ගුලප්පු වෙන හැටි එතනදී අපි මේ මේ මේ පැවැත්මට කොච්චර නටනවද පොඩ්ඩක් අඩු ගන්න පැවැත්ම දුර්වල වෙගෙන යනකොට අපි කොච්චර කලබල වෙනවද අපිට හීන දාඩි දානවද අන්දමන්ද වෙනවද කියලා බැලුවොත් ස්වභාවයෙන් වෙන වෙන පිළිලක් ඊයත් උනා අද ඊට වැඩි පොඩ්ඩක් ගෙනිට හෙට ඊට වැඩි පොඩ්ඩක් ගෙනන ගෙනනකොට මේ නිරෝධ නිරුද්ධ වෙන දිහා බලනවා මේක හඳ ඉර පායනට හඳ නැති වෙගෙන නැහැටි දිහා බලනවා ඉර පායනට තරු නැති වෙන දිහා බලනවා ආන්නේ බලාගෙනකොට බලාගෙනකොට තේරෙනවා මේ දැන් අර ලොකු වැඩපිළිවෙල නිමාව ඒට ඉස්සර වෙලා ඊට ඉඳලා භාවනා පටන් ගන්න වෙලා වෙනවා ප්‍රස්වාසයේ නිමාවත් මේකෙම පුංචි කොටසක් තමයි මේ දකින්න විදිහේ නිමා ගෙවෙනකොට බලාන දිල්ල තමයි ප්‍රස්වාසයේ නිමාව නිමාවත් එදාට පුළුවන් අරකින් අර ලොකු මේ ලොකු වැඩපිළිවෙල නිමාව දැකම නිසා මේ පුංචි කෙන්දක ප්‍රස්වාසී වරණකම් බලائیں ආය බිම්බ ආසසකල ආය ප්‍රසවාසී වරණ කම්බයි ආය ආසසකල ප්‍රසවාසී වරණ ඔහොම බලනකොට බලනකොට අර වෙනදා විනාඩි 35ක් විතර ගිය වැඩේ විනාඩි 10න් 15 ආස්වාසේ සංසිද්ධීමකටත් යනවා අර පුංචි ඒකට ක්ලේශලි ප්‍රසවාසී නිමාව බිම්බි මැකිලෙන් බලන කරාට හැකිලිමේ නිමාව බලනකොට අර ලොකු මේ මේ වැඩ පිළිවෙලක නිමාව දකපේකනේ වැඩේ පුංචි පුංචි කෙන්දක නිමාවත් බලන්න පුළුවන් අපි ඇත්තටම පහුගිටිගේ ඔය විනය සාකච්ඡාවේදී බොහෝම ලස්සනට ඒක හිතා ගන්න බැරි විදියට ওই ටික මේ විනය අටුවාවේ තුන්වෙනි පරාජිකාවේ ලියලා තිනවා පරිසම්පදා මාර්ගයෙන් අරගෙන. ඒ පරිසම්පදා මාර්ගයේ එතෙන් එnde ඉස්සෙල්ලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආනාපානේ කරකොල පෙන්නා චක්‍ර වගේක් එකම දශම බිඳුවක්වත් පිට යන්නේ නැති වෙන විදිහට ඕනම කෙනෙකුට සම්පූර්ණ මුළු සිද්ධියම ප්‍රස්තාර කරලා ආස්වාද ප්‍රසවාස කරන හැටි ගැනල වල හරියට ආස්වාස ගෙවෙන හැටි ප්‍රසවාස ගෙවෙන හැටි මම කිව්වා අපේ මීටරේට කවුරු හරි සංඛ්‍යා වන්දනකට ඒක සිංහල අපි මුද්‍රණය කරමු කියලා. ඒක PSD 8ක් 10ක් දෙන්න ඕන වැඩේ. කියවනකොටවත් වටපිට බලන්න බෑ. ඒ තරම් තද්ද ඩිමාන්ඩින් නොලෙජ් එකක් ඕනේ කියවන්න. කියවන්න පෙන්නලා දෙනවා මේ ආස්වාසය නිවන් කරන හැටි, ඒකල ප්‍රසවාසයට මාරු වෙන හැටි. ඊට පස්සේ ආස්වාස ප්‍රසවාස ගෙවම් කරනකොට නොසලී බලානින්න තරම් පරිත්‍යාගශීලීත්වයක් තියෙන හැටි. පොඩ්ඩක් හරි හැලුනොත් මේ වෙලාවදී ගස්සලා දානවා කියලා ලියලා තියෙනවා. පන්දති චංචල ඉංජති පන්ජ පන්දති චංචල කරනවා කියලා. මෙහෙම දෙක ඇහක් පිට ඇහක් තියලා මේ දෙක බලන්නේ දැදි මේක බලන්න ඕනේ මේක බැලුවොත් ගැසෙනවා කියලා කියනවා. මේක මේ බලන්නේ සද්දයක් අහුනොත් ගැසෙනවා කියලා කියනවා. හරියට කඹේ අයිනොට කඹේට ගැහුවා. හැම ඩීටේල් එකක්ම පෙන්නලා හරියට ආසස් ප්‍රසවාස ගෙවම් කරලා අර සතිය සියුම් කරගෙන ත්‍රිමුණටදී සමාධියකට යන හැටි. ඒකෙදී කඩනවා චක්‍ර උපචාර සමාධියේදී මේක ඉස්සල්ලාම වතාවට යෝගාචර දකිනවා. දැකලා වෙලා ප්‍රථම ධානයට යනවා කියලා හිතන්නේ. ප්‍රථම ධානය ගියාට පස්සේ ආයෙත් ආසර් ප්‍රසස් මේ මේ සියුම් වෙලා ඉඳලා ප්‍රථම ධානයේ ගෙවිගෙන යනකොට ආය ආසර් ප්‍රසස්සේ ගොරෝසු වෙන්න පටන් ගුරුසර පටන් ගන්නවා එයා ඉතින් සමාධි ඉවරයිට නැගිටලා ආස්වාස් ප්‍රස්වාසයත් එක්ක ආයසරයක් භාවනා කරලා කරලා ඒක ගෙවන් කෙරුවට පස්සේ දෙවෙනි ධ්‍යානෙට යනවා දෙවෙනි ධ්‍යාන ඉවර වෙනකොට ආයෙ මේක ගොරෝසු වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒකෙන් තුන්වෙනි ධ්‍යානට යනවා ආයෙ ගොරෝසු වෙන සියුම් කරලා ඉවරලා ගුරු සියුම් තත්දල ආයෙ ගොරෝසු කරනවා ඒක කරලා කරලා හතරවෙනි ධ්‍යානට යනකම් මේ චක්‍ර හතරක් විතර වැඩ කරලා ග්‍රාෆ් එක ඇඳලා ඇඳලා ඇඳලා හතරවෙනි ධ්‍යානෙ ගිහිල්ලා ඊට පස්සේ නේව සංඥා නා සංඥායතනට යනකොට තමයි මේක ඉහළ පහළ යන්නේ නැතුව නතර වීමක් සිද්ධ වෙන්නේ ඒක ඒක දිහා බලනකොට පේනවා අපිට තියෙන අපිට තියෙන මේ දැනුම් සම්භාරේ මොනම මිනිහක්වත් මොනම කාලකවත් කරපො නැති පරිශනාවක් කරලා ඔක්කොම ලියලා තියෙනවා. ඉතින් ඒක මේ විපස්සනා කරන කෙනා පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන නැති වුණාට හොඳටම පේනවා මේ වැඩේ තමයි වෙන්නේ. ඔය කියන නංවනක් නැති වුණාට කියලා ඒ වැඩ පිළිවෙල තමයි අත්දකින්න පුළුවන් කොච්චර ආනපන සංසිඳුවා ගත්තත් සංසිද්ධ වීල දිහා බලානිනෝ ටික වෙලා කනට ඕක ඇතුලේ මොනවදෝ කම්පල වගේ පටන් ගන්නවා. පටන් ගන්න ඉවරලා ආදී මම දැන් ආනාපාන දින්නේ සද්දක දින්නේ කියන එක අන්දමන්ද වෙන විදිහට ඕක කම්පනයක් වෙලා මේ වෙලාව හුස්ම තියෙනවා කියලා ආයෙ මතක් වෙනවා ආයෙ හුස්ම දිහා බලනකොට ආයෙ තැම්පත් වෙනවා තැම්පත් වෙලා ඒක දිගේ යනකොට ආයෙ ඒක ඇතුලේ විසිලා පටන් ගන්නවා ආයෙ තැම්පත් වෙනවා අන්න එහෙම කර කර කර කර කර කර ඒක නිකන් මේ සුද්ධ කරගත්ත එක තව තවත් සුද්ධ කර කර සුද්ධ කර කර සුද්ධ කර යනකොට සතිය ඇති වෙන ඒ තැම්පත් ගතිය සමාධිය ඇති වෙන තැම්පත් ගතිය ධර්මයේ ගැඹිරත්වය හා සමානයි කොච්චර කරත් තව කරන්න දෙයක් තියෙනවා කොච්චර සියුම් කරත් ඒ සියුම් භාවයේ ටික වෙලා කියනකොට ඇවිසිලා පේනවා කියත් අපි අපි ඇඳලා graph කරා මේ ඇති වෙන ඒ සෙල්ලම ඒ කියන්නේ ඒක මේ හොඳට භාවනා කරපු තුන් හතර දෙනෙක් විතර සාකච්ඡා කරන්න ගත්තොත් ඒ වෙන වැඩපිළිවෙල මේක අන්තිමට දැන් ආස්වාස් ප්‍රසවාසයේ එන කම්පන කවතිය කයට ප්‍රතිබද්ධ වන දැනෙන්නේ නාසිකාග්‍රේ හරි උදරේ පිම්බීම ඇකිලිම හරි උඩුතොලේ හරි දැනෙනවා. එතකොට කාය විඥානේ වැඩ කරන්නේ කාය විඥාණයට වායෝ පොට්ටබ්බ ධාතු ඇතිලිල්ලෙන් එන කම්පනයක් යන්නේ. ඒක ගෙවිගෙන ගෙවිගෙන යනකොට මේ කාය විඥාණයට අයිති නැති ඇතුළත පිටත කියලා වෙන් කරන්න බැරි මොකද්දෝ චංචලයකට මේක ගිල හිමීට හේතු වෙනවා. ඒ ඒ කම්පන චංචල ගතිය මට අයිති එකක් නෙවෙයි. මේ භවයේ තියෙන කොස්මික් ඩාන්ස් එකට අර ගෙහිමීර දී වෙලා යනවා. දීලා ගියාට පස්සේ ආනපනේ නෑ හැබැයි ඩාන්ස් එක තියෙනවා. දැන් අඳුරන්න බෑ කාය විඥානේ හරහාද මං අඳුරගන්නේ එහෙම නැත්තම් කාය විඥානේ වෙන දැනකින්ද කියලා. හැබැයි දෙකේම සමාන කම්පන චංචල ගතියක් තියෙනවා. හිමීට ඒදී ගිහලා ඊට පස්සේ ආය කාය විඥානේ ප්‍රසවාසයේ විදියට පටන් ගන්නවා. මේ අතරමැද තියෙන මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේ අපි ඉන්නේ කොස්මික් නොලෙජ් එකේ. අපි ඉන්නේ කොස්මික් එනර්ජි එකේ. හැබැයි අපිට දන්නේ නැහැ කොතනට යනකම් කාය විඥානේ අත දුන්නද කොතනින්ද හැලුනේ කියලා. කම්පන චංචලිතය දිගටම පේන කම්පනයක් පේනවා. නමුත් යම් තැනකට යනකම් කාය විඥානේ හරහා මේක බුද්ධි විඳිනවා. අන්තිමට ගෙවිලා ගියාට පස්සේ කාය විඥාණයෙන් එහාට ගිය කොස්මික් ඩාන්ස් එකට දිය වෙනවා. අපේ තියෙන කෑදරකමට ඒකත් මම කියාගන්න. ඒක මට අයිති නෑ. ඒක කොහොම කරුවක්වත් මේ දිගට පවත යුනිවර්සල් එනර්ජි එකක් තියෙනවා. ඒ එනර්ජි එක අර ආයේ ප්‍රසාරේ පටන් ගන්නකොට ආයෙත් කොක්ක ගහ ගන්නවා. ඒ අතරමැද ગેප් එකේදී අපි කොස්මික් එනර්ජි එකේ ඉන්නවා පොඩි වෙලාවක් ආස්වාසෙන් ප්‍රසාරේ. ආස්වාස ප්‍රසාරේ දෙකම ගෙවුනට පස්සේ මේ කොස්මික් එනර්ජි එකේ තනි වෙනවා. අපි හොඳටම තේිනවා කාය විඥානේ හරහා නෙවෙයි අත්දකින්නේ කියලා. ඉතින් ඔය මෙල්බන් වල ක්වෙස්චන් ඇන් ආන්සර් කියන එක එකනෙක්ගේ ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීන් වහන්සේ මේ චංචල જાති ගොඩක් තියෙනවා. වායෝ පොට්ටබ්බ ධාතුවෙන් එන චංචල ගතිය අනිත් එකෙන් වෙන් කළ දැනගන්නේ කොහොමද කියලා. ඒක හරි ඉන්ටෙලිජන්ට් ක්වෙස්චන් එකක්. අපි කොච්චර ආනපාන නැත කරුවත් අපි ගිහිල්ලා දිය වෙන්නේ කොස්මික් ඩාන්ස් එකට. කොස්මික් එනර්ජි එකට. ඒකත් කම්පන වෙවි තියෙන්නේ. ඒකෙන් මතුවෙච්ච වතුර මට්ටමින් උඩට මතුවෙච්ච එක තමයි ආශාස් ප්‍රසස් ගන්න. ඒක එහෙම ඊට මිට ගිහලා මේක වතුර මට්ටමේ යටට ගියාට කොස්මික් ඩාන්ස් එක දිගේ ගිහිල්ලා අයිගා ප්‍රසවාසය අල්ලගන්න. ඉතින් අතන මේ දැන් මැදදි තියෙන චංචල ගතියක් තමයි. නමුත් ඒ චංචල ගතිය කාය විඥාණයට අයිති නෑ, චක්කු විඥාණයට අයිති නෑ, සෝත විඥාණ නෑ, ගාහන විඥාණ මොනම විඥාණයකට අයිති නෑ. හැබැයි පණ තියෙන බවට මැරිලා නැති බවට දැනුමක් තියෙනවා. ඒක ඉන්ටර් ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියන බවුන්ඩරි එක නෑ ඒකේ. මම කරනවද, කරනවද කියන හොයන්නත් බෑ. ඒක විස්තර කරන්නත් බෑ. ඉතින් හැම ආස්වාසයක් කිව්වෙච්චාම අපි ඒකට ගිහිල්ලා තමයි ප්‍රසවාසය පටන් අරගන්නේ. නමුත් අර මුළු ආස්වාස ප්‍රසවාසය ගෙවම් කරලත් නිස්සද්ද වෙලා මේක මධ්‍යම ප්‍රතිපදාව බව දැනගෙන ඊට ඉඩ දීලා ඒකට හුරු වෙච්ච එකනට දැනගන්න පුළුවන් හැම ආස්වාස ප්‍රසවාසයක් කරාම ඔය කියන ස්ටේජ් එකට ගොඩ වෙලයි අපි යන්නේ කියලා. හොඳනේ මම මේ මේ මොනවද මේ විස්තර කරගන්න බැරි සංකීර්ණ කතියක් මේ වචන වලට දාන්න හදලා අවුල් කරනවද කියලා. ඒකට ඒක හරීම මේ පේන්න තියෙනවා නිවන තියෙන්නේ නහයට කියලා. කොහෙවත් නැහැ. ඒ තරමටම හැම සංසිද්ධියකම අන්තිම වෙනකම් බලන්න පුළුවන් නම් හැම වෙලාවෙම නිවනට ගිහිලා තමයි ඊගාව සංසිද්ධිය පටන් අරගන්නේ. ඒ නිසා ගෙවම් කරන පැත්ත බලබලා ඉන්න මනස හැම වෙලාවෙම නිවනට ගිහිලා ආපහු වෙනවා. මොකද අපි ගෙවම් කරන පැත්ත බලන්න අපිට හුරු නැහැ. අපිට ඒක පේන්නේ භයානකමක් විදියට. අහමංගල්‍යයක් විදියට. අකරතැබ්බයක් විදියට. සර්වඥාන්සේ ඇඟට නොදැන කියනවා එහෙනම් පටන් ගන්න කෙන බලලා මුදුවට හිත ඒකට වද්දාගෙන හැම දෙයකම ගෙවම් කරන පැත්ත බලපන් ඒක අවමංගල්‍යයක් නෑ ගෙවම් කරලා යන්නේ ඔබ යුනිවර්සල් එනර්ජි එකට විශ්ව ශක්තියට කොට සම්බන්ධ වෙන මේ වචන වලින් පටලවාගෙන ඉන්නේ ඔයගොල්ලෝ මේ රේඩියෝ අහලා ඒක නිසා මම ඔය දාන්න ගියාම මම නිකන් පැටලෙනවා වෙන කරන්න මට දෙයක් නැති නිසා මම කියන්නේ ඔය කිසි කිසි බයිලාවක් ඕකේ නැහැ මුළු එකේම තියෙන විශ්ව ශක්තිය තමයි ආනපන කියන්නේ විශ්ව ශක්තිය තමයි ඒක පොඩි මැනිපියුලේෂන් එකක් විතරයි. නෝ ද්විශ්ව ශක්තිය මැනිපියුලේට් වෙච්ච නැති අන්මැනිෆෙස්ටඩ් විශ්ව ශක්තිය කියලා කියන්නේ මනුස්සයාට කාටවත් උරුම දෙයක්. අපි ඒකට බය නිසා ඒකේ මැනිපියුලේෂන්ස් පිටපස්සේ යනවා. කාය විඥානයේ වශයෙන්, චක්කු විඥානයේ වශයෙන් ඊවට දුවනවා. ඒව අසරණ කරන්නේ. අසරණ කරනකොට ගිහිල්ලා වැටෙන්නේ පූල් එකට නිකන් ඔය තියෙන විඥානයකට අයිති නැති කම්පන චංචල ගතියක් තියෙනවා. ඒක කිසිම කෙනෙක් මේන්ටේන් කරන්න ඕනේ නැහැ. ඒක මට ගියා ගන්න ඕන ගමකුත් නැහැ. ඒක අපි මැරෙන්න ඉපදෙන්න ඉස්සරත් මේ ලෝකේ තිබුණ දෙයක්. අපි මැරුණාට පස්සේ තියලා යන එකක්. කොච්චර නටුවත් ඒක වෙනස් කරන්නත් බෑ. එතකොට නිකන් බොරුව ටෙන්ෂන් එකක් ඇති කරන වැඩකුත් නැහැ. ඔක තටමලා හදන්න බෑ. හදන්න පුළුවන් ඉන්නෝනේ මැනිපියුලේට් වෙච්ච එක, මැනිෆෙස්ටඩ් එක. ඒක ඒ ඔය මුණු විශේෂත්වයක් එක්ක කරන මොන තටමැවුවත් ඒකේ වෙනසක් නැහැ. ඊට පස්සේ තියෙන මේ යන්න අරනකට යන්න දුන්නා නම් ආසස් වාසසිට හෝ සක්මනට හෝ දෙය ආවා. සන්නාසන ඒ වගේ තත්ත්වයකට කියලා නැවත වරක් ආපහු ගැසිලා එන්නේ ඉන්ද්‍රිය විඥානය කියන්නේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වීමද නෑ මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණයට පයින් ගහපු ඉඳා නොසලකපු නිසා ඒකට ඒක තමන්ගේ නිවහන බවපත් කරගන්න කැමති නෑ අපි බයයි ඒකට යන්න ඒ බය නිසා it is fear of nibbana fear of freedom අපේක පාට දුවන ගෙදර එනවා අපි දැන් මේ දන්නේ නැතනකනේ ඉන්නේ. ඒ එතන ඉන්න මේ මේ අකමැත තියෙන්නේ භවතන්න ඒ කියන්නේ ආසාවනේ කියන්නේ. මගේ නෙවෙයිනේ ඒක. නිකන් ලංගම් බස් එකට ගොඩ වුණා වගේ. එහෙම හොඳයි කියනවා නම් හොඳයි. නමුත් එහෙම ඒක හොඳයි කියා ගන්න තමයි මේ සිල් අරගෙන මේ ඔක්කොම අතහැරලා දාලා දෙන්න හදන්නේ. මොකද අනිත් හැම වෙලාවෙම කරන්නේ නැදන්නේ ඒක මැනිපියුලේට් කරලා ඒක මගේ කෑල්ල කරගන්න හදනවා. මම කරපු දේ. මේක මගේ. ඉතින් එතකොට අපි මාන්නක්කාර වෙනවා. කවුරුත් කරපු දෙයක් නෙමෙයි. ඔබ ඔක්කොම අතහැරපන් අතහැරලා පස්සේ යන්නේ එතෙන්. කිසි මේන්ටේන් කරන්න දෙයක් නැහැ. උතන තමයි ඉන්නේ. ඒක අපිට පේන්නේ මම බංකොලොත් වෙනවා. මගේ තියෙන මගේ ජුරිස්ඩික්ෂන් එක නැතු වෙලා යනවා. ඒක ඔද්දල් වෙනවා. ඒකට බෑ. නේ කෙලස් කියන්නේ ඔකට තමයි. ඔකට තමයි කෙලස් කියන්නේ. බය කියන්නේ ඔකට. තණ්හාව කියන්නේ ඔකට. දෘෂ්ටි කියන්නේ ඔකට. මාන්න කියන්නේ ඔකට. ඉතින් අපිට හරි ආරක්ෂාවක් දැනන තණ්හා මාන දිට්ඨිය ඇතුලේ ඉන්නකොට. fear of freedom. මෝඩකම නැති කරන්න ඕනේ. මොනවාරි කරන ගතිය නැති කරලා වෙන දෙයකට ඊට අරලා ඉන්න එකයි තියෙන්නේ. ජොලි. ඒ ඒක නිසයි බුදුබණක් මේ අවුරුදු 2600 පැවතුනේ. මිනිසුන්ට තේරලා දෙන්න පුළුවන් මේ තමන්ගේ කියලා කරගන්නට වැඩිය අපි නිකන් දවසක් කාට හරි හිතුනොත් පින්ඩ පාත කරලා හම්බෙලා දෙන්නේ හොඳ ව්‍යාකරණ කනවට වැඩිය කියලා. මොන හරි මල දානයක් හම්බ වෙනවා. ඕක හොඳයි. ඒතකොට කුකරිස් නැහැ, කුකරි ක්ලාසස් නැහැ, රූප සාත්‍රෙත් නැහැ, මොනවා හරි නැහැ. තම්බලා දෙන දෙකයි ඉවරයි. දැන් බලන්න මේ ආව මේ කවුරු හරි හදලා තියෙන ගේකට වෙලා ඉන්නවා මොන්න ජොලේ මේ මනසේ කේවරක් ඇවිල්ලා ටෙන්ට් එකේ හිටියා. එයා කා කියනවා අනේ සංස මෙච්චර සැප දන්න තකතිර වුණ කවදාවත් නෑ ඒවල් හදන්නේ නෑ. ඒ තරම් ජොලි. පැයට ගිහලා ටෙන්ට් එකේ හිටපුවා. ඇත්ත තමයි. දඩ බඩ ගාලා වහිනොර ඇතිසේ වහින ඒ Taman තේරෙනවා බුදු යන්දම් ගුලි වෙන්න ඉඳී තිනවා. මේ මන්දිර හදාගෙන මේ මොන මගුලක්ද මේ ටැක්ස් ගෙවාගෙන හොරු කඩයි කියලා බලාගෙන සිකියුරිටි සර්විස් දාගෙන රෙඩියට ටෙන්ට් එක ගාගත්ත කැලේ කියලා බුදිය ගත්තා නම් ඒ නිසා මුද්‍රජානන්සේ කියන්නේ සබහා සිද්ධිය ඒක තමයි ධක්විතර දෙකකටත් එහා. අපේ තියෙන පාටු මානසිකත්වය නිසා මේ මගේ කොටස මට පාලනය කරන්න පුළුවන්. මේක මගේ සීමාව යටතේ තියෙන කියාගෙන මේ දුක් කොටසත් තමයි වල වෙන් කරගෙන හදන්නේ. මේ කොටස මගේ. ඒක නිසා අනිත්‍යත්වය දුකක් වෙන්නේ මම කිව්වොත් විතරයි. අනිත්‍යත්වය දුකක් වෙන්නේ නැහැ. ලෝක දුබය වුණා. ආසයි බයයි. බයයි තකයිනේ. මේක මේ වගේ පිසකට hina වෙලා කතා කරන්න පුළුවන් වෙන තැනකෙම කතා කරා නම් එහෙම අපි මේ ලෝක මතයට විරුද්ධව කියාවේ. මේ ස්වභාව සිද්ධිය උපත්තියදී අපිට මේ ලැබිච්ච මේ මනුස්සකම ආය ලුණු දාන්න දෙයක්වත් නැහැ ඉන්නේ ඒලියනබල් අනලොයිඩ් අම්මේ ඒකට එක එක මේ ලොයිඩ් ලොයි කරන්න ගිහිලා තමයි මේ කක්ක කරගෙන මේක වෙන් වෙන්න වෙන්නේ මේක මම කියාගත්ත නිසා නැත්නම් අපි කොහේ යන්නද කබලෙලි පිටරන වගේ අපි ඉන්නේ මේ විවේකේ තමයි හැම වෙලාවෙම ඉන්නේ විවේකේ තමයි නමුත් අපිට ඒක ලොකු අලුත් දෙයක් වෙලා මොකද අපි අර හදාගත්ත අපේ බින්ගේ අපේ අපේ විමානේ අපේ ගුහාව ඒක මම කියාගෙන හිතේ තරම් කන්ඩිෂන් වෙලාදී මේක ඩිකන්ඩිෂන් වුණා නම් ආයෙත් ළමා මනසකට වැටෙන්නේ අපි කොයි දෙයක් සුන්දරයි ළමයාගෙන් කොයි දෙයක් සුන්දර වෙනවා ළමයාට කොයි දෙයක් සුන්දර හැමදේම දිහා බලන්නේ අලුත් දෙයක් විදියට ඒ මොකද ඒ තාම රෙකග්නයිස් කරලා නැහැ මම උඹ කියන එක ඉතින් එතෙන් ආපහු යන්නේ ඒක පේන්නේ නිකන් ආයේ මේ ළමා වෙනවා වගේ කියලා. නමුත් මේන්ටේන් කරන්න ඕනේ නැති නිසා. ඒ වගේ මේක මට කියලා වෙනම දුකක් නැහැ. ඒක අනිත්‍යත්වයක් තියෙන ඉතින් මම මොකද කරන්නේ? ඒකට ඒක දුකක් වෙන්නේ නැහැ. නිසා සංස්කාර කරගත්තොත් විතරයි දුක් වෙන්නේ. ලෝකෙට යන්න ඇරියා නම් යන තාලෙට ඒක සංස්කාර කරගත්තේ නැත්නම් මගේ මල්ලේ දාගත්තේ නැත්නම් මගේ මල්ලේ දාගන්න එක අපි හිතනවා මනුස්සකම කියලා. අපි යුතුයකම කැක්කුමක් තියෙනවා. ඉතින් කැක්කුම තියෙනවා නම් නටපන්. කේන්ද්‍රික අප මොන කරන්නේ? අද සම්මසින් කරේ නැත්නම් අපි ලෞකික ජීවිතේ අපි ඒක තමයි. ඉතින් බුදුහාමුදුරෝ ඒ ලෞකික කරන කටියට ලව් කරන්න යන්නේ ඒක කරගෙන යන්නේ ඒක දෝෂයක් නේ. ඔකට අයිතිවාසිකම තියෙනවා. ඒක ඒක කාලය ඇති කියලා හිතනවනම් සංසාරේ බය එනවනම් මේ එන්න මේ දෙයට මේ වයසට යamak නෑ මේක හැමදාම සජීවීව තියෙනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට තම්බන කන බතට වැඩිය කවුරුහරි තම්බලා දෙන බත හොඳයි. අපිට අපිට ස්වභාවයෙන් හම්බෙන දේ ඒ කර්මානුරූප සිද්ධෙන් අලුතෙන් කර්ම රැස් කරන්නේත් නෑ. ඒක ලුණු දාන දෙයක්වත් නෑ, උම්මලකට දාන දෙයක්වත් නෑ. ඒක තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒක වෙන්න ඇති කියලා ඔය කාල් මාක්ස් කියපු සම සමාජවාදී ලංකාවේ හාමුදුරු හිටියේ බුදුහාමුදුරෝ කියආපු මේ සාංගික වස්තු වලට කරන කතා කර තමයි සංඝයා ගිහිල්ලා කොමියුනිස්ට් පක්ෂ වලට ගැහුවේ දැක්කේ. සම සමාජයේ තියෙන්නේ ඔක්කොම පොදු වස්තු තියෙන්නේ. අපි ඔක්කොම සහෝදර ගොල්ල. රජයෙන් අපි දවසට කියලා පැයට සේවය කරද්දී රජයෙන් අපිට කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, ඉන්න දෙනවා. එතකොට වස්තු සමසේ බෙදී යන නිසා හොඳටම ඇති. කාටවත් නැහැ ලක්ෂරීස්. මේ කතාව කියනකොට අපේ සංඝයා වහන්සේලා තමයි සමතමාති කියන වචනේත් අදාගෙන සංඝයාගේ හොරට හංගන්නේ සල්ලි වලින් සල්ලි දාලා පාටි හදාගෙන 38 ඉංග්‍රීසි 38 පුදුමාකාර ඉස්සරහට ගියා මොකද ඒ අර සංඝයාට ඒ concept එක තියෙනවා පොදු වස්තුව කියලා. කොමියුනිස්ට් ආදී අපි හිතුව මේ මෑතක් වෙනකන් ස්ථිරයි කියලා. කඩන වැටුණාට පස්සේ තමයි දන්නේ ඒ දේ කරන්න මේ මිනිස්සු නොකරන ජඩකමක් නැහැ. ඔය කියන සම සමාජයේ ගණ්ඩ කොයි දෙයක් කැපයි කියලා ඒගොල්ලෝ අපරාධ කරන්න ගත්තා. තරුවචනන්සේ කියන මේක ඔක්කොටම බෑ. ඥානවන්ත පිරිසකට සංඝ සමාජයක් ඇති කරලා සියලු වස්තු සංඝසතු කරලා හැමදේම වග කියා ගන්න ඕනේ බලා කියා ගන්න ඕනේ හැබැයි මගේ නෙවෙයි. මම වැඩ ගන්නවා. ඉතින් ගියා නම් නිකන් ජනසතු කරව බස් එකක් වගේ අඩුම ගන්න යන්න පුළුවන් බෑ සීට් ඉරන්න එපා. සීට් කැලි කපන්න එපා. ඒක හරිනේ. ප්‍රමෝදේ ඔයාලට කවදද වෙයි කියලා කියන්න වෙනවා මේ මේ හොඳට තේරෙනවා මේ මරණ මොහොත කියන එක concept එකක් විතරයි. මරණ මොහොත කියන එක concept එකක් විතරයි. අත්දකපු කෙනෙක් නැහැ. මරණේ දුකක් කියලා කවුද දන්නේ? හරි ඒ පේන ඒ මනුස්සය දඟල නිසා. තවරකම් මැරලා කාටවත් අත්දැකීම නෑ මරණ දුක කියන කියන එක කිව්වට ඇතිවෙච්ච බයක් අපට. විශේෂයෙන්ම තියෙන්නේ මේ වස්තු නැති වෙන එක. Taman මේ රැස් කරගත්ත මේ දේවල් නැති වෙන එක විතරයි තියෙන්නේ. හැම හැම හැම හුස්මක්ම මරණයක්. මෙරි මෙරි තමයි උපදින්නේ. ඔක පොඩි පිරිද්දිල්ලකින් තමයි පස්වාසයෙන් ආස්වාසයට සම්බන්ධ වුණ නැත්තම් ඉවරයි. හැම තැනකදීම යනවා. ඒ නිසා හැම හැම ප්‍රස්වාසයකම නිරුද්ධය බලන්න. එම ආස්වාදය නිරුද්ධ වීම බෑ. ඒ නිරෝධ සත්‍ය කියන්නේ ඔච්චර වෙන මොනවාක්වත් නෙවෙයි නිරුද්ධ වෙනවයි කියලා කියන්නේ පණ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. ප්‍රාණය නිරුද්ධ වෙලා ගියා කියන්නේ. බුදුහාමුදුරේ ඒකට දිලිතේ බුද්ධෝ වටනාකව නිරෝධ සත්‍ය කියලා. ඒ නිරෝධයේ දක්නාසුළු බැල්මට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. හැම දෙයකම ඉවර වෙන හැටි පොඩ්ඩක් බලන්න. පුදුමාකාර රසයක් තියෙනවා. මොකද හැමදේම ඔය මිනිසු පටන් ගන්නෙදී තොරන් ගහලා සෙල්ලම් දැම්මට ඉවර වෙනකොට සබහා සිද්ධියක් සිද්ධ වෙන්නේ. ඕන තොවිලක් නටලා ඉවර වෙනකොට බලන්න ඔක්කොම ලෙම්බත් වෙලා යනාතේ යන්නයි. පටන් ගන්නකොට ආයෙ තෙල් ගාලා පොලිෂ් කරලා වාරවල තාර දාලා වැඩ. හැම උත්සවයකම බලන්න ඉවර වෙනකොට එතන ඉන්නේ මේ වාසකුට්ටිට විතරයි වැඩ තියෙන්නේ. පටන් ගන්නකොට තමයි ලොක්ක ලොක්ක ඇවිල්ලා ඔක්කොම සෙල්ලම් කරන්නේ. ඉවර වෙන හැටි බලන්න ඕනම දෙයක් ඉවර වෙන හැටි බලන්න. එතකොට බල දැහැකි ප්‍රകൃතිය. ඕනම සිද්ධියක මේකට කියන කැතැසිස් කියලා යන හැටි පිට වෙන හැටි බලන්න. යමක පිට වෙන හැටි බලන්න ඇතුළට ගන්නකොට අපි ඔච්චර හොදලා සුද්ධ කරලා ගත්තට පිට වෙනකොට හැම වෙලාවෙදීම තියෙන්නේ ඔය බුදුහාමර කියන අපුල තමයි. කැම මේසෙදී ලස්සනට හැදුවට කක්ක කරන්න යන වෙලාවේදී ඒක ඒක සබ්බිය නෑ කතා කරන එක සබ්බිය නෑ. ඥානানন্দ සාන්ති කියන්නේ බොහොම සාදරෙන් ඇවිල්ලා ඉන්න මොනවද කන්න ගමන් දෙපින්නේ දාන එක වැසියනේ 隠してくれて。ලැජ්ජායි <laughs> නේද?隠してくれて。きඅහන්නවත් ලැජ්ජයි. මේ මේ මේ මේ කෑම මේසේ හිටියට ඒක ඉවර වෙන තැන බලනකොට වෙන්නමම ලෝකයක්. ඒක වෙන්නමම කියන්න කරන්න බැරි තරම්. මේ මුල මඳාක බලනවා කියන්නේ ඔච්චරයි. අග්ගතියා බලන පටන් අර ගන්නෝ නාඩගමේ තොවිල સમાප්තිය බලනකොට ඔය ඔක්කොගම රිස්ස ගිහිල්ලා තියෙනවා. ඔය ඔක්කොම තියෙන මවාපෑම ගිහිල්ලා වැඩේ හැමාර වෙනකොට සිද්ධාර්ථ කුමාරයා යන දවස් ඉස්සෙල් දවසේ නාටික අංගනාවේ එන වෙලාවේදී පොඩ්ඩක් බල්ල පිටිය පැත්තට යනවා. යනකොට බලනකොට මොකක්ද තියෙන්නේ? ඒගොල්ලන්ගේ ගෙලි හැමාරයි ඒ උඩින් පැනලා ගියේ. ඕනෙම දෙයකට ඕනේ මම මට ඔය මේ නිසන්වනේ කරනකොටත් මට පේනවා සිද්ධි එන්නේ නිකන් ගොජ්ජ දාගෙන ලස්සන ඉතින් මං කරව එනකොට මාත් පොඩ්ඩක් දඟලනවා. නැත්නම් හොඳ නැහැ නේ ඒකල බලන්න ඉවරනකොට කතා කරපු කවුරක්වත් ඉන්නවද කියලා. එක්කෙනෙක්වත් නැහැ. එක්කෙක්වත් නැහැ. සිද්ධි සිද්ධි සිද්ධි කොහොමද යනවා? ඒක දිහා බලනකොට පේනවා ඌ කෑ ගහන කෑකෝ සංගහන කඩේට තම තමන්ගේ කුට්ටිය කඩා ගන්න හම්බුනොත් ඉවර වෙනකන් ඉන්නවා. ඒ වෙනස මේ සබහා සිද්ධියට යන්න පටන් ගත්තොත් ඉවර වෙන බලන ගියාම ඉතින් සරුවඥාන්සේ කොච්චර කාලයක් පෙර විසු කතපිලිවෙත දැකලා මේ සිද්ධි දකින්නද? ඒකල කියව සත්‍ය තියෙන Nirodhe. Nirodha සත්‍ය කියලා මේකට කියන්නේ අපේ තියෙන අපිට උගන්න හැම අධ්‍යාපන කරන පටන් ගන්නකොට නැකතක් අරගෙන ඒ නැකත් බලලා ඔක්කොම හරි ගසලා කරන්න ඕනේ සුද්ධිය. ඉවර වෙනකොට මොනම නැකතක්වත් නැහැ. මැරෙන වෙලාවේදී නැකත් බලපිනිය කහලා දෙනවා. කාටවත් කියන්න ඉතින් මේක දිහා බලන්න ගියාම මිනිස්සු කියන මේක මුස්පේන්තු මේක කාලා කන්නේ මේක නිකන් මේ නාස්තිකවාදී වැඩක් කියලා. නමුත් මේ සිද්ධියක පස්සේ කියන එක මුල වගේම ස්වභාවික සිද්ධියක්. බුදුජානසී කියනවා අපේ හිත කවදාකවත් අග බලන්න ස්වභාවයෙන් කැමති නැහැ. ඒක මායාකාරී දන ඒ නිසා හිත මංගලයට කැමති නම් ඉස්සලා හට ගන්න තැන පෙන්නපන්. හට ගන්න තැන පෙන්නකොට ලැබෙන අත්දැකීම ඒකම මිර ඉමේජ් එක තමයි නැති වෙන තැන. ඒ නිසා නැති වෙන තැනට ගියාට පස්සේ 1 2 දකින්නකොට පේනවා කොතන සිද්ධ වෙන්නේ ඔච්චරයි කියලා. එකක් දෙකක් දැක්කනම් ඕක නම් හැම තැනම තියෙනවා. ආස්වාද ප්‍රසවාස කිව්වත්, වම දකුණ කිව්වත්, වෙන ඉරියව්වක් කිව්වත්, අනුන්ගේ දෙයක් උනත්, තමන්ගේ දෙයක් උනත්, සුභ අසුභ, හරි වැරදි කොයි එකත් හමාර වෙන තැන බලන්න හිටියොත් තොවිල ඉවරයි. සිලිලාරයක් නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ මේ මේ ඔක්කොටම හෙම්බත් වෙලා. ඔක්කොමලා ගෙවම් කරලා වැඩකාරයෝ කවුරක්වත් නැහැ. තොවිලි හැමාරේ බලන් ඉන්නකොට පේනවා මේක තමයි ලෝකයේ ඇති. අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තිබුණා. ඔබ වහන්සේ මට මතක එකක් මම කියන්නේ. සත්‍යයන් සූත්‍රයේ දේශනා කරලා තියෙන නිරෝධය දකින්න පුළුවන් එක වතාවයි කියලා. ඒක වතාවේ සිලිලාරයක් දෙන්නේ. ඊට පස්සේ පේනවා මේක තටමන දෙයක් නෑ. මේ මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවට පස්සේ පළවෙනි සැරේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා. මනුස්ස ජීවිතේට අගයන් ආඩම්බරයන් වල රුචි අරුචිකම් වල අපි මෙතෙක්ල් සුබේ බල බලන් හිටියේ පටන් ගන්න එක. බුදුහාමුදුරුවෝ කියන්නේ වෙන මොනවාක්වත් නෙමෙයි. ඔකේ Nirodhe බලන පුරුද්දයන් පළවෙනි සැරේ දැක්කනම් ඒක හරියටම හොඳට දැක්කනම් ඒක ඊට පස්සේ නොබලා ඉන්න බෑ. නොබලා ඉන්න බෑ වසන් ගන්න බෑ කොහොමඩක්වත්. එයා දන්නව කොච්චර නැකත් බලලා සෙල්ලම් කරුවත් ඔක ඉවර වෙන තැන බැලුවොත් ඒක සිද්ධ වෙන්නේ ඔකටම රිස්ස ගිය වෙලාවේ. ඒකවල සිද්ධ වෙන්නේ සම්පූර්ණ ස්වභාව සිද්ධයි. කාටවත් නටන්න පුළුවන් තාක්කල් ඒගොල්ලෝ ඒක හසුරුවනවා. සිද්ධ ඉවර වෙනකොට ඔක්කොගෙම කෙලිවරයි. ඒක වෙන්නේ ස්වභාවයෙන්. ඒකදී හොඳට බලන් හිටියොත් මේ මුළු සිද්ධියේම නිවන් මාර්ගයේ යතුරු මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ හමාරේ කියලා ඒ නිසා හොඳට කියන්න පුළුවන් ප්‍රස්වාසයේ නිමාව බලන්න. මේ හැකිලීමේ නිමාව බලන්න මේක කියලා තියෙනවා ගැඹුරට කියලා තියෙනවා පටිසම්භිදා මාර්ගයේ වෝදාන ධර්ම හතරේදී ආර්යයන් වහන්සේ නමකට නම් Nirodhe දකින්නකොටම සමාධිය එනවා කියලා. සාමාන්‍ය දායකයට දන් දෙනකොට සමාධියක් එනවා කියනවා. දාන වෝසප් වෝසග්ගුපට්ඨානේ කත්තම් කියලා. දන් දෙනකොට හරි සතුටක් ඇති වෙනවා. තව කෙනෙක් කාලා සතුට වෙනවා කියන එක. සමත භාවනා කරන එක නිමිත්ත පහළ වෙනකොට සමත නිමිත්ත හිත ගන්නකොට සතුටක් එනවා. විපස්සනා කරන යාට ක්ෂය වෙනවා දකින්නකොට, බිඳි බිඳි යනවා දකින්නකොට එනවා. භාවනා භාවනා සම් සිද්ධි වෙච්ච කෙනාට නිවන් ලැබුවේ කනට සිද්ධි ඕන කෙනෙක් ඕන විදියට පටන් ගන්න හට ගන්න ආරින්න. අනිල පොඩ්ඩක් කොහොම බලාගෙන ඉන්නේ කිවිර වෙන්නේ නැහැ. Nirodhe දකින්නකොට තේරෙන පටන් ගන්නවා කොයි කෙනා මොන විදියෙන් කෙරුවත් Nirodhe තියෙන එකම රසය. මූදේ කොහෙන් ගහලා රස ගන්න බැලුවත් ලුණු රහ වගේ නිරෝධ රසයේ තියෙන තියෙන්නේ පටන් අර ගන්නකොට අපි ස්තෝත්‍ර කියාන ජයමංගල ගාථා කියාගෙන නානා ප්‍රසෙල්ලන් දාන. ඒ තම තමන්ගේ බවුරු කොලම් පානවා. වැඩේ හමාර වෙනකොට ඔය කියන මොකක්වත් නැහැ. සම්පූර්ණ ස්වභාව සිද්ධියෙන් උක දිය වෙලා දිය වෙන්නේ නැතුව හිටින්නෙවත් නැහැ. ඒ නිසා මේ Nirodhe බැලිලා තමයි අපි මේ පටන් අරගත්තේ මේ සක්මනේ කතාවෙන් වමෙන් දකුණට මාරු වෙන තැන ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙන තැන ඕන සිද්ධියක අතරමැද නිවන තියෙනවා. හිතවිලි දෙකක් මැද අතරමැද නිවන තියෙනවා. සද්ද දෙකක් මැද නිවන තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකක් මැද නිවන තියෙනවා. ඕන තැනක තියෙනවා මොකද ඒක අල්ලන්න බෑනේ මොකද අපි ඒකට ඒක පැත්තෙන් නෙවෙයිනේ බලන්නේ අපි බලන්නේ අලුතෙන් මතුවෙන දේ දිහා කටත් අරගෙන බලන්නේ නමුත් ගෙවෙන තැන බලන්න පුරුදු කරාට පස්සේ එක සැරයක් දැක්කට පස්සේ වෙනසට ඒක නොබල ඉන්න බෑ මොකද ඒක ඒ තරම මුර්ගා කතා කරන ශක්තිය මේ සත්‍යයක් එකේ තියෙන්නේ මේ මනස කොච්චර අන්දමන්දද මේ මනස කොච්චර අන්‍ය විහිිතද කොච්චර මනුස්සයන්ට අධ්‍යාපනයේ මිනිස්සු කන්ඩිෂන් කරලා තියෙනවද හට ගන්න තැන මංගල කරලා බලන්න හට ගන්න හැම දෙයක්ම ඉවර වෙනවා. හිත ගන්න දිහා ඉවර වෙන තැන බැලුවොත් යංකිච්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධම්. ඔහොම තමයි කොණ්ඩඤ්ඤ සාංශය තමන්ගේ දිවන විස්තර කරේ යමක් හට ගන්න අසුරණන් සාංශය ඉසියල්ල නිරුද්ධ වෙනසුලුයි. සාරිපුත්තු සාංශයට කිව්වේ මොකද්ද? අස්සජී ස්වාමීන් වහන්සේ "යේ ධම්මා හේතුපබ්බා තේසං හේතුන් තථාගතෝව තේ සංචයෝ නිරෝධෝ." යමක හේතුවකින් තමයි දෙයක් හටගන්නේ. හේතුවත් නිරෝධ වෙනවා. එහෙමනම් ඵලය ගැන යකඩ මල්ලට ගුල්ලෝ ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා තියෙන්නේ. දැන් හොඳට බලන්න සිද්ධියක හොඳට එකක් ඉවර වෙනකම් බලන්න. කලබල වෙන්න එපා ඊගාවෙකට. ඊගාවෙන එකයි මම මේක ඉවර වෙන හැටි බලනවා. බලන්න ඉන්න ගියාම ඉස්සෙල්ලාම අල්ලන්නේ මුළු ආස්වාස් ප්‍රස්වාස ගෙවම් කරපේලා. ඊට පස්සේ කරන්න කරන්න යට ඊට වැඩි ගැඹුරු තට්ටු වලට යනවා. තට්ටු වලට යන්න යන්න අර එදා දැකපු සත්‍යයේ යෝජනාව නැති ස්ථිර වීමක් වෙනවා. නැවත ස්ථිර වීමක් වෙනවා ගැඹුරු සති මට්ටය යටතේ. ඕනේ පැත්තකට යනවා. සක්පනීති නෑ සමත විපස්සනා කියලා. විපස්සනා කරන කෙනාට මේ পায় තියෙනකොට දැනෙන මේ මේ දැනීම, විඳීම, ඒකේ තියෙන මේ ගැටීම, කෙටීම විතර කරන්න දන්නේ මේ කොහොමද උණුසුම් තැනක සීසල් තැනක වදිනවා ගොරෝසු රළු දකුණෙන් පටන් විලුඹෙන් පටන් පැතිරෙනවා කියන ඒ භාවනාදී ලැබෙන ඒ අත්දැකීම අත්විඳීම ස්පෙෂලායිස් වෙන්නේ නැහැ හැබැයි වෙන තැන් වලට හිත යන්නේ වම දකුණ තියෙන බව දන්නවා. ඒකට සමතේ යනවා. විපස්සනා යන්නේ කරාට හරියටම කියන්න පුළුවන්. පෘෂ්ඨ දෙකක ගැටුමක් එකක් ගොරෝසු එකක් මෘදි එකක් සීතල එකක් උණුසුම් එකක් චංචල එකක් නිශ්චල එකක් මේ මේ කකුල සමානට පොළොව පත්‍තිරාගෙන වැටෙනවා නැත්නම් වැල්ල කනකොට පොළොව කකුල අල්ලගෙන බදාගෙන අල්ලගන්න ඒ වගේ ඒ තියෙන ඒ ස්වභාව ලක්ෂණ වැටහෙන ඒකට ජීර්ණය වෙන්නේ ඒක දිරව ගන්න පුළුවන් වෙන විපස්සනා ණයට විතරයි. අනික අය දන්නවා නීවරණ නැති බව දන්නවා වම දකුණ හිත තියෙනවා සද්දවල වේදන නැති බව තියෙනවා මුත් අච්චර විස්තර කියාගන්න බෑ යාට. දෙකලටම සමාධිය ඇති කරනවා සක්පනේදී. සෝමනන්සනේ දැන් යාලම්බේක නිරෝධය ලකින්න ටෙන්ෂන් ස්පෑන් එක නිරෝධය කරනකොට පුළුවන් වෙලා ඉක්මනට බලනවා ඊට පස්සේ අනිත් ශරීරය මුදන්න ඒ වගේ ඒක ඒක තියෙනවා ඒක බලන්න නිසිනින්ද බලන්න දෙන්නේ නැහැ අපිට. අපේ මානසිකත්වය අපේ විඥානය හදලා තියෙන්නේ එතෙන්දී අන්දමන්ද කරන විදියට. අපිට කරන්න තියෙන්නේ ඔබ මේ මැජික් එකක් පෙන්වනකොට මැජික් එක මැජික් එක හංගලානේ කරන්නේ. අපි බලනවා මොකේ ට්‍රික් එක මොකක්ද කියලා. කොහොමද මේ මැජික් එක කරන්න කියලා බලන ගතිය බැලුවොත් අපිට මැජික් එක රස විඳින්න බෑ. අපි දන්නවා පැහැදිලිවම බොරුව කරන්න කියලා. බොරුවනේ ඇත්ත කියලා හිතුවොත් අපිට රස විඳින්න බෑ. මෙතන රස විඳින්න දෙයක් නැහැ. මු කරන ජල්බරියයි. සෙල්ලම. බුදුචානන් කියන්නේ විඥානේ මායාකාරයක් කියලා. විඥානය කරන මායාව දිහා බලන්න පටන් අරගන්න එයා එයා පටන් අර ගන්නකොට හිනහ වෙලා අඟර දඟර පාගෙන අටන් ගන්නේ නැකතර තමයි. හරි ඕන නැතර පටන් ගන්න ඉවර වෙන හැටි පොඩ්ඩක් බලන්න. ආ එතකොට වෙනවා ප්‍රകൃති. ඕනම සිද්ධියක. භාවනා විතරමයි මේ මාතෘකාව කතා කරන එකම විශේෂ ලෝකයේ තියෙන. කිසිම විශේෂ නිරෝධේ කතාවක් කරන්නේ නැහැ. හැම තැනකදීම තියෙන පටන් ගන්න හැටි ගැන විතරයි ලෝකේ තියෙන්නේ. ඉවර වෙනකොට ඉවර වෙන්නේ සබා සිද්ධියම තමයි. වෙන හැටියට තමයි යන්නේ. අපි බලනවා ඒක නිසා ඉවර වෙන ගතිය හරීම ඇති හැටිය තියෙනවා. ආරම්භයේදී මායාව තියෙනවා. මවාපෑම තියෙනවා. මේ විස්තරේ තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ උදේවරුේ මගේ අත්දැකීම් සබ්දේ නිසා ආනාපානටි නොයොමු වී කිරීමට නොහැකි වීම. එවිට කිසියම් අමනාපයක් පැන නැගීම ඉඳ හිට පමණක් ආනාපානයේ අසුවිය. බොහෝ විට බලවත් වූයේ ශබ්දය. විටක එය උස් පහත් වීම, කඩවීම දැකෙමි. එවිට හැරු හිත එය කිනම් නිකන් ඔහේ යන දෙයක් ලෙස අනුන්ගේ දෙයක් ලෙසයි. ආ එවිට හැඟුනේ ඒ නිකන් ඔහේ යන දෙයක් ලෙස අනුන්ගේ දෙයක් ලෙසයි. නමුත් විටක ඒ ශබ්දයට අර්ථ රසයට හිත යොමු විය. ආශාවක් නිරෝධ විරෝ ආශාවක් විරෝධ වීමක් විරෝධතාවක් ඇති විය. නමුත් සක්මනේදී තරමක් බාධකයක්වත් වම දකුණ ඔසවනවා තබනවා ඉඳහිට වේදනාදියට සිතින් සතිය පැවැත්විය හැකිය. මේ පිළිබඳ වැඩිපුර දැනුමක් කිරීමට වැඩිපුර දැනුවත් කිරීමක් කරන්න ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේ සද්දේදී මේකේ දල වශයෙන් කියන්න තියෙන්නේ සක්මනට වෙන බාධා අඩුයි කියලා. ඒකට හේතුව මොකද සක්මනේ මේ පොළව ගැටෙන එක ආස්වාද ප්‍රසවාසී ගැටුමට වඩා ගොරෝසු නිසා තමන් ගන්න අරමුණේ පාත් ගන්න පුළුවන් හැකියාව වැඩි සෑහෙන බලපෑමක් එන්න ඕනේ පහේ තියෙන කඩලා දාන්න. ආනාපානෙ තාම සියුම් වාත ධාරාවක් නිසා පුංචි දෙකමුත් කැඩෙනවා. ඒ නිසා ආනාපානෙ ලැබෙන සමාධිය බොහොම ගැඹුරුයි. ඒ බොහොමිකමට කැඩෙනසොලි. සක්මනේදී ලැබෙන සමාධිය එච්චර ගැඹුරක් නැහැ. හැබැයි කැඩෙන්නේත් නැහැ. ඒ නිසා තවමක ඉන්නකොට හිත අවුස්සච්ච වෙලාවක ලෙඩක් හැදිලා සනීපෙන වෙලාවට වගේ සක්මනට යන්න පරියන්කේ එච්චරම බලාපොරොත්තු වෙන්න එපා. මේ සක්මනේදී මාරු කරගන්න පුළුවන් ගතිය තියෙනවා පරියන්කේදී අසාර්ථක වෙන්න පුළුවන් දෙයක් පවා සක්මනේදී අල්ලන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවල් අපිට තියෙන්නේ දැනට ගැළපෙන නුවණ පාවිච්චි කරලා ඒකත් ඒ ගැටෙන්න පුළුවන් ගැටනට කමක් නැහැ. අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉති පාලනය කරන්න බෑනේ මේක. ඉතින් ඒ වෙලාවේ කරන් තියෙන ඊගාවට කළ හැකි හොඳ දේ කරලා ජාම බේර ගන්න එක විතරයි. එතකොට සක්මන් භාවනාව තමයි බේරුම් කරගන්න තියෙන්නේ. ඒ සක්මන් භාවනාව වුණත් යම් විදියකට ඒ Tamanට යන්තමට හරි පය තබාගෙන යන්න පුළුවන් ශක්තිය කරගෙන යන්න පුළුවන් ගතිය ආවනම් ඒ යෝගාචරයට තේරෙන පටන් ගන්නවා. ඒක දිගේ ටිකක් දුර යනකොට ඒ සද්දෙන් එන බාධා ක්‍රමයෙන් අඩු කරගෙන මේකට යාලු කරගන්න තියෙන ඉඩ පරියන්කයට වැඩිය වැඩි සක්මනේදී. සක්මනේ නිසා ටිකක් මේ ගොරහැඩි තත්වයටදී සතියක් සමාධියක් පවත්වන්න පුළුවන් දෙයක්. කරු ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතයේ එදිනදා කටයුතු වලදී සිදුවන අමතක වීම සතිය නැතිවීමමද කන්නන් පහදා දෙන්න. මේ කියන්න අමාරුයි මොකද භාවනා කරන කෙනාට නම් මේ සිද්ධිය පිළිබඳව තොරතුරු තියෙනවා. භාවනා නොකරන කෙනෙකුට නම් මේක හුඟක් අමාරු විස්තර කරන්න. ඒ මොකද අපිට කරා පැමිණෙන ගොඩාක් අරමුණු තියෙනවා, තොරතුරු තියෙනවා. එහෙම නැත්නම් ඇතුළට එන්න හදන අමුත්තු ගන්න වැඩි. මේ වෙලාව ගත්තොත් අපිට ඕන රූප බලන්න පුළුවන්, සද්ද අහන්න පුළුවන්, ගන්ධ රස පහස ඕන දෙයකට යන්න පුළුවන්. නමුත් විඥානේ එකයි ගන්න. ඒකට එකක් සතිමත් වෙනවා කියන්නේ පහක් අසතිමත් වෙනවා කියන එකේ දී යති සාධකයක්. හය දිනක් ඇතුළට එන්න හදනකොට එක්කෙනෙක් ගන්නවා කියන පස් දිනක් වළක්වනවා කියන එක. එහෙම නැත්නම් කියන්නේ සතිය අසතියෙන් තොරව පවත්වන්න බෑ. බොහෝ දේවල් පිළිබඳ අසතිමත් වීමෙන් තමයි යමක්ට සතිය පිහිටන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ වෙලාවේ ගෙවල් දොරවල් දරුවෝ මල්ලෝ ගැන අසතිමත් උනේ නැත්තම් මේ කරන්න බෑ. ඒක කල්පනා කර හිටියොත් එහෙම මෙතන මේ ආනපානෙට හිත යන්නේ. ඒ නිසා සතිය අසතිය දෙක අතිනත් අරගෙන යන්නේ. අනිත් එක තමයි මේ ගොඩාක් තොරතුරු එනකොට මේ ජීවිතයක් කියන එකක් පෞරුෂත්වයක් කියන එකක් තේමාවක් නඩත්තු කරන්න සෑහෙන වාරණයක් කරන්න ඒක නිසා කියනවා සාමාන්‍යයෙන් විහිළුවට කියන්නේ බැන්තාට පස්සේ ස්පවුස් කියන දේ ඇහෙන්නේ නැතු වෙනවා. ඒක නැචරල්. මොකද කිව්ව තරම් බණින එකම නේ කරන්නේ. කිව්වොත් වැරද්දක් කියන්නේ. ඊට පස්සේ ඒ මනුස්සයා කියන දේ ඇහෙන්නේ නැතු වෙනවා. ඔය ගෙදරින් නාකමිනිසු බණින්නේ මට දැන් මේ හොරියයිච්ච බල්ලෙකුට තරම් ගණන් ගන්න මම මොනවා කිව්වත් මුණ්ඩ ඇහෙන්නේ නැහැ කියලා. ඒ කියන හරියක් වැරද්දයි කියන්නේ. ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ Tamange ජීවිතේට වැදගත් වෙන දේ විතරයි. ඒ හිතේ කයේ හැම තැනම මේ වාරණේ තියෙනවා. ඒ නිසා සතිය නැති ඔක්කොටම සතිමත් වුණොත් එහෙම මේක මොන තාලෙවත් දුවන්න බෑ. මොන තාලෙන්වත් දුවන්නේ නැහැ. හොඳට මතයෙන් අසතියෙන් තොරව සතියට නඩත් වෙන්න බෑ. විශේෂයෙන්ම හිතන්න වම තියෙන වෙලාවේ අපි දකුණ ගැන බලන්න ගියොත්. කවදාකවත් මේ මේක ඉවරයක් කරන්න බෑ. ඒ නිසා හොඳටම දැනගන්න මේක දකුණ මේක වම නෙවෙයි කියන එක හොඳටම දැනගන්න. වමට යනකොට මේක දකුණ නෙවෙයි. නැත්නම් දකුණට ගියා නම් වමේ සතියේ නෑ. ඒ නිසා මේ සතිය අසති දෙක කළු චිරේ ලියන සුදු අකුරු වගේ. සුදු තිරේ තියෙන කළු අකුරු වගේ සත්‍ය අසත්‍ය දෙක තියෙනවා. මේකෙදි කියනවා මේ යම් විදියකට කෙනෙක් නැති සතියක් පටන් ගත්තොත් සතිය කාරම්භ කළා නෑ සතිය දන්නේ නැති කෙනෙක් සතිය කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට gedara dore වැඩවලදී නුරුස්නා ගතිය ස්වභාවයෙන්ම එනවායි කිය. ඒ කියන්නේ ඉරිටේෂන් කියන එකක් එන්න පටන් ගන්නවා. මට මේ ට්‍රැක් එක කරගෙන යන්න දෙන්නේ එක එක නයිල පාදක. මෙතෙක් කල කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. සතිය පිටන්නේ ඉස්සෙල්ලා කොයි එකත් එක්කත් මොහොතට ඇලලා තිබුණා කියලා ප්‍රශ්න නැහැ යන්න පුළුවන්. දැන් කියන්න තියෙන්නේ මම මේ සතුටුමත් වෙන්න හදනකොට මට කවුරක්වත් සහයෝගය දෙන්නේ නැහැ කියලා ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා. ඒ වගේම මම වෙනදා වෙනද මෙච්චර උනන්දු කරලා සතිය පිටන කරා මට සතිය පිටන්නේ නැහැ කියලා තමන් පිළිබඳව ආත්ම ද්වේෂයක් එන්න පටන් ගන්නවා. මම හිතෙන් තරම් දක්ෂ නැහැ. මගේ හිතට ඕන දේ කරන්න බෑ කියලා. ඒ වගේම අනික මිනිස්සු එක එක සතිය පිටවන්න හදන්නේ මේ මිනිස්සු කොච්චර කෙරුවක බුද්ධ ධර්ම නෙමෙයි කියලා ඒ මිනිස්සු වෙනද දොස් දකින්න පටන් ඒ වගේම සියලු දේ හරියට Taman හිතාගෙන ඉරදිග යන්න ඕනේ කියලා අකුරට වැඩ කරන ගතියක් බලාපොරොත්තු අර ඉස්සෙල්ල සතිය නැති කාලේ අත්තරදි මාර්ගේ ගෙවිච්ච මේ දේවල් දැන් හිර කෙරුවට පස්සේ මේන්න වගේ ලකුණු භාවනා කරන පටන් ගන්න එකනට දරු ගැබක් හටගත්ත මවකට ඒ දරු ගැබ නිසා මවගේ රසායනික ශරීර වෙනස් වෙනවා වගේ ඇති වෙන මෙන්න මේම දෙයක් සතියේ ඉන්න පටන් ගන්නවා ඉතින් මේක හැම කෙනාම දකින්නේ භාවනාවේ වැරද්දක් විදියට. හැබැයි මේක භාවනාවේ හොඳක්. භාවනා හරියෑමේ ලකුණක් තමයි මේ වගේ මොනවද වෙනස්කම් වගේක් එන්න බෑ. ඒ වෙලාවේදී ඒක තේරුම් ගන්න පුළුවන්න්නේ ඊට වැඩිය භාවනාවේ වැඩි ගහන කෙනෙකුට විතරයි. භාවනා නොකරන කෙනෙකුට භාවනා ඒ මට්ටමේ ඉන්න කෙනාට මේක තේරුම් ගන්න බෑ. Tamanඩවත් තේරුම් ගන්න බෑ. එනිසා මේ වෙලාවේදී එච්චර ක්‍රිටිකල් වෙන්න එපා කියනවා. ওই සත්‍ය කරගෙන කරගෙන යන්න ආසතිය ආවත් කමක් නැහැ කියලා. ඒ නිසා මේක ඒ මූලික තොරතුරු ටික නැතුව ඒ මූලික තොරතුරු ටික නැතුව කාටවත් අමාරුයි මේ එදිනදා ජීවිතයේ මේ සතියේදී ඇති වෙන මේ වෙනස් වීම මේ සින්ක්‍රොනයිස් වෙන වෙලාවදී ඒක ඇඟට වද්ද ගන්න වෙලාවේදී එච්චරම මොකද කියන්නේ තමන් ගැන තමන් එච්චරම අනුකම්පා විරහිත වෙන්නත් එපා 100 100ක් සතිය පිළිවන්න පුළුවන් මම මෙහෙම කරන්න ඕන කියන එක හිතට එනවා ඒක හිතා ගන්න ඕනේ ඒක නිකන් හිතේ හීනයක් විතරයි මේක වෙන්නේ හැම වෙලාවෙම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නිසා හොඳම වැඩේ තමයි මේ අසත්‍යමත් වෙන එක සතිය පිළිතුරන සමාජයක ප්‍රකාශ කරන එක මට මේ සතිය පිළිතුරන කරපස්සේ මෙන්න මෙහෙම මෙහෙම වෙලා තියෙනවා කියලා ඉතින් ඒ ඔය නිල්ලබ ඉන්න කාලේ මට හම්බෙච්ච ප්‍රධානම ලාභය තමයි හතහමාට අපි වාඩි වෙච්චාම රෑ 10 වෙනකන් එක එකන කයිවරු ගන්න කයිවර ගැන කියලා මට මෙහෙම වුණා. සත්‍ය පීඩන ගහ වෙච්ච වැඩ. ඉතින් ඒ අර මීටිකල හිටියා ඒ ස්විස් වලින් ආපු එකෙක් ඒ ස්විස්ලන්තේ අග්‍රවිංශකාරගේ පුතා. මේ විශාල කැපකිරීමක් කරලා ඇවිල්ලා ඉතාම දැඩි ලෙස සත්‍ය පීඩන පටන් අරගත්තා. කොහොම හරි හය කුටිරණකම් පාරේ තියෙන ගල් ඔක්කොම ගැලෙවුවා. මුල් ඔක්කොම ගැලෙවුවා. මේක සතිය යන්න ඕනේ. ඊට පස්සේ බිම බලන්නෙම නෑ මේ නෝටිස් බෝඩ්ඩවත් පේන්නේ නෑ දැන්. රන්තහඳුරු කියලා තිබුණා මොනවද කියන්න ඕන තට්ටු කරලා කියපන් මෙහෙම තමයි මෙහෙ මෙහෙමත් බලන්න. ඒ මිනිහා දැඩි ලෙස තටිය පිටවන ගිහිල්ලා භාවනා දාන ශාලාවේ වාඩි වෙලා ඉතින් මේ උණු වතුර බෝතලේ තියෙනවා පඩික්කම තියෙනවා කෝප්පේ තියෙනවා. දැන් මෙයාට ඕන කරලා තිනු උණු වතුර බෝතලේ වතුර ටිකක් කෝපෙට දාන්න. මේ උණුවත පොතේ කිරිත ඒකක් තියෙනවා. ඉතින් දැන් බොහෝම සතියෙන් බෝතලේ ඇරලා බලනකොට කෝපේ වතුර ටිකක් තියෙනවා දැන්. දැන් ඊට පස්සේ බෝතලේ පැත්තක තියලා සතියෙන් අර කෝපේ වතුර ටික පඩික්කමට දාලා කෝපේ හිස් කරගෙන බෝතලේ වතුර ටික දැන් මේකට දාන්න. ඉතාමත්ම සල්තියෙන් මෙයා බලනකොට උණු වතුර බෝතලේ යන පඩික්කමට වක් කරනවලු ගාන. කර කර ඉන්නකොට තේරෙනවලු මොකක් හරි අප්සෙට් කියලා. අර කෝප්පේ තියෙන වතුර ටික පඩික්කමට දාලා උණු වතුර බෝතලේ වතුර ටික කෝප්පෙට දාගන්න වෙනුවට බෝතලේ ඇරලා බෝතලේ පඩික්කමට වක් කරගෙන ඉන්නකොට යාට තේරිලා තියෙනවා self consciousness එක. ඇවිල්ලා ගිහිල්ලා ජානන්ද ස්වාමීන්ට විස්තර සහිතව කියලා තියෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ මේක මට කවදාකවත් වෙලා නැහැ. මේ සත්‍ය ගැන මහත්වෙච්ච නැති කාලේ කවදාකවත් වෙලා නැහැ. ඒ නිසා මේක මේකට කියන්නේ සාධනික හුරතල් කියලා. එක්කෙනෙක් නැහැ මේක නොවිච්ච කෙනෙක්. කියනකොට තේරෙනවා අපි ලකුණු ගන්නවක් කරලා ලාභ ලබන්නවත් කරන වැඩක් නෙවෙයි. අසතියෙන් ජීවත් වෙච්ච ලෝකෙට සතිය හඳුලා දෙන්න ගියාම ඒකට ඇහැට උලක් කරනවා වගේ තමයි. ඇහැට රොඩක් කටනවා වගේ තමයි කැවෙනවා. ඉතින් ඒ වගේ පිරිස එකතු වෙලා කියා ගන්න තියෙනවා මේක නොවි ගන්න බෑ. ඒ නිසා මේක නිකන් කමක් නෑ. Taman කෙරේ අනුකම්පා කරගෙන මෙම් යන් කියලා මේක පළල් වල තේරුම් ගත්තොත් ඕනම කෙනෙක් කරන වැරද්දක් අනුකම්පා කරන්න. දැන් මම මෙච්චර සතියෙන් ඉන්නකොට මට මෙහෙම වෙනවා නම් මේ සතිය පිටවන්නේ නැති මිනිස්සයා. දැන් මටම බයිනවා කියමුකෝ මම කරපු නැති වැරද්දකට. ඒ යටින් හිනාවක් යනවා ආදී අර ඔබ කාලා තමයි බැනපන් ඔබට සන්තයක් වෙනවා ඔබ බැනපන් කියලා කරවන ඉන්න බුල. එහෙම නැත්නම් මෙයා නොකල යුත්තක් කරනවා. ඒ සතියෙන් නෙවෙයි මනුස්සයා එතන නෑ නේ වෙන මොකද්ද මේ යන්නේ මේ. වෙන එජෙන්ඩා එකක් දුවන්නේ. එයාට කරන්න දෙයක් උත් නෑ මට කරන්න දෙයක් උත් නෑ. හැබැයි කියලා දෙන්න වෙනවා පස්සේ අර තරහ ඉවර වෙලා එහෙම මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න තියලා මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා. මොකද කියන්නේ? ඊට පස්සේ කියන්නේ මම දන්නේ නැහැ මම ඒ වෙලාවේ එහෙම කෙරුව බව දන්නෙත් නැහැ. අපි නඩු කියන්නේ කියනවා මේ අවුසාවි කූඩුවට දාලා අපිට ඔප්පු කරන්න වෙනවා මේ අකා මේ වෙලාවේ මේක කෙරුවයි කියලා. අනේ මනස එතන නැහැ ඒ වෙලාවේ. අසත්‍යයෙන් වෙලා තියෙන කවදාකවත් මේ හාගිස්සිල්ල වෙන්නේ නැහැ. ඒක තමන් වෙනුවෙන් කරත හැකි සත්‍යයෙන් ආපහු වීඩියෝ ක්ලිප් එක ආපහු දාලා බලන්න ඕනේ. වීඩියෝ ක්ලිප් වෙලා තියෙනවා නම් අපි කොච්චර රෝකඩද කියන එක. සතිමත් වෙන පුංචි වෙලාවක විතර අපි ජීවත් වෙන අනෙක් වෙලාවට කරන්නේම රංගපෑම තමයි. ඉතින් මිනිස්සු අපේ දිහා බලන්නේ අපි රඟන භූමිකාවේ හැටියට මිසක් අපේ ප්‍රകൃතිය පේන්නේ නැහැ. මොකද අපේ ප්‍රകൃතිය අපිටවත් පේන්නේ නැහැ. ඒ නිසා ඒක ඒ ඒ සමබර භාවයේ රැකගන්නේ ගොඩාක් වෙලාට අසත්‍යමත් වීමෙන් තමයි. නිකන් වේගෙන් යන වාහනයකට බ්‍රේක් කෙරුවොත් ක්ලච් එක මිස් කරනවා. වෙන කරන්න දෙයක් නැහැ. ක්ලච් ප්ලේට් එක මිස් කරන්නේ તો කොහෙන්ද? ඉතින් වගේ විවිධාකාර ක්‍රම තියෙනවා. ඒ දෙක සින්ක්‍රොනයිස් කරගන්න. ඉතින් ගොඩාක් මුලදි මුලදි අනුකම්පා කරගෙන තමයි අපිට මේ සතිය පිළිබඳව 100 100ක් ගන්න යන්න එපා ගන්න බෑ. තිබුණට වැඩිය පොඩ්ඩක් හොඳයි කියන එක විතරයි අපිට තියෙන එකම මේ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික කෙලවර ඊට වැඩිය ඩිංගිත්තක් හොඳයි කියන එක විතරයි. හැම කෙනෙක් හිතන නෑ නෑ මුළු පරියන්කේම මුළු සක්මනේම මම සතියින් ඉන්නවා කියලා ඒක හීන විතරයි. අපිට වෙන්න තියෙන වෙන්නට වැඩිය පොඩ්ඩක් වැඩි වෙනවා කියන එක තියෙනවනම් එතකොට බලන්න පුළුවන් තමන් මේ අමතක වෙච්ච වෙලාවේදී වැදගත්ම දේ තමයි නැවත මතක් වෙන වෙලාව. මම අමතක වෙලා හිටියේ. මේ වෙලකම් මට සතිය තිබුණේ නැහැ කියලා මතක් වෙන වෙලාව ගත්තොත් ඒක තන්නේ කර Taman තිරියම් කරන චිත්තක්ෂණය. අසතිය ගෙනලා සතියට එන හැම වෙලාවකම Taman තිරියම් වෙනවා. අපිට ඒක දැකලා හුරු නෑ. අපි ඒක දකින්නේ වැරද්දක් විදිහට හිත කම්පා කරන අයියෝ මට සතිය නැති උනායි කියලා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ නැති සතිය තේරිලා. ඒකට කියන්නේ the blink the blink කියලා වචනය පාවිච්චි කරනවා. අපි ඉඳපු ගමන් self awareness එකට එනවා. නමුත් අපේ තියෙන හිත කියනවා වැරදුනායි කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ හරි ගිහිලා තියෙන්නේ. ඒ හරි ගිය බව අපිට තේරෙන්නේ අපි පුළුවන් තරම් බලන්නේ චික්කේ මෙච්චර මහන්සියදී සතිය පිට ගියයි කියලා. නමුත් ඇත්තටම අපිට ඒක තේරෙන වෙලා එනකොට සතිය රීಇನ್ස්ටෝල් වෙලා අපිට ඒකට සතුටු වෙන ගතිය ඇති වෙච්ච දවසේ Taman Tamanට ගෞරව කරන්න පටන් ගන්නවා. Taman Taman පිළිබඳව ගන්න ප්‍රයත්නය සාදු කියලා සමාදම් වෙනවා. අපි හරීම self critical. මේක එන්නේ द्वේෂය හරහා. ඒ self criticism එක මේ කියන්නේ ඒ द्वේෂය පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා. සාමාන්‍ය කාමභෝගියා සංසාරට බැඳින්නේ තෘෂ්ණාවේ වුණාට සිල්ගත්ත මිනිහා සංසාරට බැඳෙන්නේ ද්වේෂෙන් කියලා. සිල්ගත්ත දවසේ ඉඳලම තද වෙන්න පටන් ගන්නවා. ඕනම කෙනෙක් බලන්න ඒ තම අදි සීලයට යන්න යන්න වටපිට පොඩ්ඩක් හරවන්න බෑ තද වෙනවා. භාවනා මෛත්‍රී භාවනාව කරන්න ගත්තොත් නැට්ටටම තද වෙනවා. සාමාන්‍ය භාවනාවක් වගේ නෙවෙයි ආනාපාන කරනට වැඩිය මෛත්‍රී භාවනාවම කරන්න පටන් අරගත්තොත් පුදුම තදවිල්ල තද වෙනවා. මේ මෛත්‍රී කැට පිටින් එළියට එන වෙලාව. කාගේ එජෙන්ඩා එකටද මේක දුවන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේකට අපි hina වෙන්නේ නැතුව කොහොම මේ ජීවිතේ ගෙනියන්නේ? මේකත් එක්ක hina මේක උලු ඔලොක්කොට ලක් කරන්න නෙමෙයි අපි මේ අපි නිකන් කාගේදෝ කවුරු කරපු තිර රචනයකට අනුව හැසිරෙන නාටකංකාරයෝ. අපේ අපේ භූමිකාව අපි රඟනවා. යෝගාවචරික තමයි අපිට එකිනෙකා කරේ hina වෙලා ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් මේක හරියටම අපේ අපේ පෞරුෂත්වයට ඇඟිලි ගහිලක් වගේ. සතිය ඉසල යෝගාවචරය කියන කන්නඩියෙන් බලලා තමා විශ්ීම Tamanට hina වෙන දවසක් එන්න පටන් ගන්නවා. තේරෙන පටන් ගන්නවා මොන නාඩගමක්ද මේ මේ කවු අන්තිමට මැරුණ කුමන නැටුම් කෙලි කවට සිනාදා මැරුණට පස්සේ මේ මොකක්වත් නැහැ ඉන්නකම් මේ ඒ වෙලාවේ දකින්න මිනිස්සු රඟපාන්න සන්තෝෂ කරන්න රඟපාන්න අන්තිම ෆුල් ටෙන්ෂන් එක කියන්නේ පුදුමාකාර ආතතියක ඉන්නේ. මේ මිනිස්සු හෙට නෑ මේගොල්ලෝ වෙන කට්ටිය ප්‍රේක්ෂකයෝ මාරු වෙනවා. ඒගොල්ලෝ ඊගා වෙන කට්ටිය රඟපානවා ඊගා දාස. ඒකට දන්නේ නෑ ඒගොල්ලෝ සන්තෝෂ කරන්නේ කොහොමද කියලා. එකම තැන ඉන්නකොටත් එපා වෙනවා. ප්‍රේක්ෂකයෝ මාරු වෙනකොටත් තමයි. ඊට වෙසි ගන්නතේ ගණන් ගන්න නැතුව පොඩි එකෙක් හිටියා වගේ හිටියා නම්. පොඩි ගායි මොනවත් නෑ. ඌ හෙළුවෙන් හිටියයි කියලා ඌට කවදාකවත් ලැජ්ජාවක් තියෙනවද කියලා බලන්න. කිව්වොත් කියන මිනිහට ලැජ්ජාවක් හිතෙනවා. පොඩි එකම මොනවද තේරෙනවද ආය? ඌ කක්ක ගොඩේ හිටියයි කියලා, චූ ගොඩේ හිටියයි කියලා වමනේ කරගත්තයි කියලා. පොඩ්ඩක් අපාන්න ටෙන්ෂන් එකක් තියා කියලා. ඉන්නේ කවුරක්ව සන්තෝෂ කරන්න ඕන ගැතිය. ඉතින් දැන් අපි කියනවා අපිට එන්ට එන්ට ටෙන්ෂන් වැඩි, ෆ්‍රස්ට්‍රේෂන් වැඩි. මේක මේ හරියට පීයක් කරන ඇන්න ගන්නවා වගේ හයියෙන් මුන්ත කැපෙන පීයක් කරගෙන හයියෙන් යන ගන්නවා ඒකල කියනවා හරි අමාරුයි කියලා. අමාරුයි තමයි. ඒ මොකද හේතුව ඒ තරම් අපි මේ මේ රංගපෑමේ ජීවත් වෙන නිසා. සල්ලි සල්ලි වෙනවා. නැති වෙච්ච සල්ලි ඒවා. සල්ලි. අපේ අම්මට ඒ දවස්වල මේ පොල්ගෙඩිය 7 15යි. ඒ වත්තේ පොල් වැටිච්චාම ඉතින් ඕක විකුණලා ඒ සතපාල ගන්න මේ සාරි මේ සාරි ගැටේ හරි ගැටේ දන්න කියන අහලා තියෙනවා. ඕක ගැට ගහලා ඕක ඉන්නේ ගහන තමයි ඉන්නේ. මොන කඩේ යන්න ඕන තමයි ඕකෙන් අර ගණන් කළා ඕක ගණන් කරන්නේ හරියට ආය මොකුත් නැහැ ඉතින් අන්තිම සතේට ගණන් කළා තමයි දෙන්නේ. බැරි වෙලාවක්ව රුපියල් 100ක් නැති වුණොත් මෙච්චර විතර සෙම්බු මුට්ටියක් තියන වතුරු බී තමයි ඉන්නේ. බඩ දනවා කිව්වහම අම්මට මොන විදියෙන්වත් ඉන්න බෑ. ගෙදර කව හොරකම් කරන්නේත් නැහැ. නැති වෙච්චාම ඉතින් පුදුම විදිහට කියන්නෙත් නෑ කාටවත්. මොකද රුපියල් 100ක් තියෙනවා ගෙදර කට්ටිය දැනගත්තොත් කචල්. අම්මා යන්නේ වැසිකිළියට. වෙනදාට වැඩිය තුන් සැරයක් විතර වැසිකිළියට. හොඳට ඉඳගෙන ඉන්නකොට මතක් වෙනවා. මතක් වෙලා එන්නේ hina වෙලා. හරි වැඩේනේ අඬලා. අර අර කල්නාරිමයි තිබිලා තියෙන. අපි දන්නේ සබ්ජෙක්ට් එක මොකද්ද කියලා. කියාගෙන එළියට එන්නේ වැසිකිළි ඉඳලා එනකොට තමයි. එතන තමයි රිලැක්ස් වෙන තැන. එතකොට අරක ටක් ගාලා තිබ්බ තමන්ම තිබ්බ තැන මතක් වෙලා යනවා. ඒකේ ඒ දවස්වල අපේ ගෙදර තියෙන ප්‍රධාන ජෝක් එකක් තමයි ඕන දෙයක් නැති වෙච්චාම වැඩියෙන් වැසිකිලියක්. වැසිකිලි කියලා වාඩි වෙලා ඉනකොට තමයි කාරණා මතුවෙලා එන්නේ. ඒක නිසා ඔය මේ හැම වෙස්ට් එකේ කියලා තියෙන කතාවක් වැසිකිලිය නිතරම පෑනක උපතකුයි කියලා තියන්නේ. මුන්ට බ්‍රයිට් අයිඩියාස් එතෙන් දෙනවා. මේ වජිරාරාමේ හිටපු වජිරඥාන හාමුදුරුවෝ ඔක්කොම පොත් කියලා තියෙන টয়ලට් එකේ වාඩි වෙලා මේසයක් තියනවලු ඉඳගෙන ඉන්න මොකද කොන්ස්ටිපේෂන්. බය හතර යනවලු වැසිකිළිය. වැසිකිළිය ඉන්නකොට ඔක්කොම ලියන්නේ ඉඳගෙන. ඒ වැඩකත් එහෙන් යනවා. ඔක්කොම ලස්සනට ගොනු වෙලා මේ සීල සමාධි ප්‍රඥා පිළිවෙල ප්‍රසන්ටේෂන් බලන මනුස්සය අපි හිතන්නේ මේ টොප් ක්ලාස් arrange කරුවෝ ටේබල් එකක මේසු උඩ වෙනවයි කියලා. මේ හිත වැඩ කරන්නේ අමූතු තාලයකට. ඒ නිසා කැලේ ඉන්න කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ කැලේ කිසි කෙනෙක්ගෙන් රියැක්ෂන් නැතුව ඉන්නකොට පුදුම රිලැක්සේෂන් එකක් තියෙනවා. අපි ලොකු සාහ චින්න කාලේ කියනවා ඔය මේ මේ ආයුර්වේද කතාවක් මේ ධන්වන්තරි කියන පක්ෂියා ගහක් උඩ ඉඳගෙන කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කියනවලු. ඉතින් එතකොට වාග්බඩ පඬිතුමා ගහක් මුල ඉඳගෙන ඉවරලා ඉතින් එයා භාවනා කරගෙන ඉන්නකොට ඇහෙනවලු එකම සද්දේ. ඉතින් එයා දන්නේ ආයුර්වේදනේ. ඒක කෝරුක් කියලා කියන්නේ කවුද රෝග නැත්තේ කියන එක කියලා යතරලා තියෙන්නේ. කෝ අරුක්. කවුද ලෙඩ නැති කෙනෙක්. එයා හිතන් දෙනවා මේකට උත්තර දෙන්න ඕනයි කියලා. ඒගොල්ල හිතබුක් මිතබුක් සෝරුක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් හොඳ ආහාර ගන්නවා නම් මැනලා ආහාර ගන්නවා නම් එයා තමයි නිරෝගී කියලා. කුරුල්ල ගානක් නැතුව සෝ කෝරුක් කෝරුක් එයා දිගටම අභියෝග කරනලු. ඊට පස්සේ එයා කවල හිතබුක් මිතබුක් පරිණිතබුක් සෝරුක් කිය. එතකොට ඒ කුරුල්ල සෝරුක් සෝරුක් සෝරුක් කියලා වෙන ගහට ගියා. ඒ ගාම මෙයා ලියාගත්තුළු සලෝකේ මේ නියම සෞඛ්‍ය වෙන්නේ හිතවත් දේ වළඳන මැනල වළඳන වළඳපුදී හොඳට දිරවන කෙනා. ඉතින් අද වුණත් ආයුර්වේදයට ගියාම මේ පාඩේ උගන්වනවා හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් එයා මේ කුරුල්ලෙක් එක්ක කරපු ගනුදෙනුව විවේකීව ඉඳීමේ ලැබෙන ආනිසංස අපි ඉඳන්නේ දැනුම පහළන විශ්වවිද්‍යාලය කියලා ඒ නිසා ඒකත් ඕනේ අපිට එතෙන්දිත් ඕනේ එතෙන්දි කරන්නේ නැත්නම් දැනුම ඉන්දියාප් ඇමරිකානු නම් ඉමිලිකලා ගන්න හදයි ඒක හරියන්නේ නැහැ මේක වෙන්නේ ඉබේම මතුවලා එන එක නිසා යම් වෙලාවක මේක අතහැරියානේ මේ දැඩි කිරීම දඩ හික්මීම එතෙන්දි තමයි ප්‍රകൃති මතුවේ විපස්සනාට යනකම් අපි සීලෙන් මිරිකනවා. සමාධියෙන් මිරිකලා ෆුල් chance එකක් දෙනවා හිතට හැඟුම් උදාහරින්න. පුදුමාකාර ස්පාක්ස් යන්නේ. පුදුමාකාර බ්‍රයිට්නස් එන්න පටන් අර ගන්නවා. ඒකට හැඟුම් උදාහරින්න කියන බුදුරජාණන් කියන එකවත් අල්ලන්න එපා. යන්න වෙන්නේ. පුදුමාකාරයි ඒක මේ මේ මොනවාක් නැති තැන තමයි ඒ වුණාට හැමදේම තියෙනවා ඒකේ. අර කරපු සප්‍රෙස් චෙව්වා අර කරපු රෙජිමෙන්ටේෂන් ඔක්කොම නතර වෙලා එන්න දෙන එකයි කරන්නේ. ඒක නිසා මේ මේ නා නිර්මාණ එහෙම නැත්නම් ප්‍රගතිශීලීත්වය ප්‍රතික්ෂේප කරපු දාසිය ඔක්කොම ගෙඩි පිටින් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඕනෙම ඔය ඔය මේ මොන ශිල්පයක් ඉගෙන ගත්තේ නැති වුණත් මොන ඩිග්‍රී නැති වුණත් ප්‍රශ්නයක් මතුවෙන ලාට හොඳට විපස්සනා කරපෙන්න බලන ඉන්නකොට ඕන කෙනෙක් දක්ෂ ශිල්පියා කරනට වැඩිය හොඳට තේරෙනවා මෙන්න මේකයි දැන් කරන්න ඕනේ කියන එක. ඒක එන්නේ මේ හැංගීමෙන්මයි එන්නේ. කියලා දෙන්න දන්නේ නැහැ. කරන්නද පුළුවන්. ඒ නිසා තමයි ඕනනම් ශිල්ප ඉගෙන ගන්න. ඒකට හොඳම කියන්නේ හිත නිදහස් වෙන්න දෙන්න. හිතට විස්රාම වෙන්න දෙන්න. එතකොට හිතේ තියෙන ඒ කට්ටිය කියන්නේ මෙහෙමයි. ඒක කියන්නේ මේක මේ අපේ RNA DNA වල සම්පූර්ණ මානව ඉතිහාසය රෙකෝඩ් වෙලා තියෙනවා. හැම කෙනෙක්ගේම සෛල තුළ මුළු මානව ඉතිහාසෙම රෙකෝඩ් වෙලා තියෙනවා. ඒවා එළියට එන්න දෙන්නේ නැත්තේ මේ රෂනල් තින්කින් නිසා. හිතන්න ගියොත් මේවා එළියට එන්නේ නැහැ. හිතන්න නැතුව මේ කෘත්‍රිම හිතිල්ල තාර්කික හිතිල්ල නැත කරපු ගමන් ප්‍රകൃතිය එළියට එනවා. ඉතින් ඒක කියනවා පිබිදීම කියලා නැත්තම් මේ සර්වඥතා ඥානය කියලා. හොඳයි අපි මම හිතනවා තව එක ප්‍රශ්නයක් තියෙනවා ඉංග්‍රීසියෙන්. ඒක වෙන්නේ තුමා තියෙන අවසාන ප්‍රශ්නේ. රහත් වෙන චිත්තක්ෂණ විතරයි. ඊට පස්සේ ආයෙත් උන රහතන් වහන්සේට ආයෙ සාමාන්‍ය පිස්සොත් එක්ක ඉන්න පුළුවන්. රහතන් වහන්සේගේ අසතිය ඇති වෙනවා. කියන්නේ අසතියන්තරෝ සතිය පවත්වන්න බෑ මේ ලෝකේ. ඒකත් අර ලාභ ලාභ ඒ වගේ එච්චරයි දෙක දෙක ප්‍රත්‍යুৎපන්නයි. හැබැයි අර චිත්තක්ෂණයේදී විනිවිදින විනිවිදිල්ල හැටියට ඒ චිත්තක්ෂණයේ තේරුම් අර ගන්නවා මේක හරියට ග්ලාස් එකක් හරහා දැක්කා වගේ සම්පූර්ණ සීතු. ඒක වැඩි වෙලා හිටින්න. ඒකෙන් පේන තියෙනවා මේ මේ නිකන් මේ කේල් ගහකට ගැහුවාම කඩුවකින් චක්ගල කැපිච්චහම අරටු නෑ කියලා පේනවනේ. ඊට පස්සේ කොහෙන් කැපුවත් නැදත් ඕක අරටු නෑ තමයි. ඒ වෙලාව විතරයි ඒකේ ඒ වෙලාව තියෙන්නේ. ඊට පස්සේ ආ ගෙල් කප කපා ඉන්න ඊට පස්සේ. ඊළඟට රහතන් හදන්න මෙයාට ඕන කරන්නේ මොකද්ද? මෙයාට ඕන කරන්නේ ඒ සන්තෝෂ නිවන් දක්කන්න නෙවෙයි. මේ මනසට ඕන දේ කරලා දුන්නා ෆ්‍රික්ෂන්ලස් ලයිෆ් එකක් තියානින්නේ. ඒ දේ කරගෙන යනවා මිසක් ඒ ඊට පස්සේ හැම වෙලාවෙම මේ මොකද රහත් වෙලාම ඉන්නවනම් අර ඒක මනසෙක් කියලා දෙනවා කතරගම දෙයියෝ ආයුධ ටිකක් අල්ලන මොන් රවුඩ් ඉන්නකොට කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. කවදා හරි මේවා තියලා ඔලුව පාත් කරලා බුදියන්නේ බෑ. ඒතර රෙස් කරන වෙලාවක කොහොමද කතරගම දෙයියෝ? මොණ්ඩ ගිල ගහ කොස්සත්තක් උඩ ඉනවා. කතරගම දේව වැටිලා ආයුධ ටික වැත්තක දාන හතර අතේ දාන බුදියානින්ලා දාලා තිනවා කතරගම දේව රෙස් කරන වෙලාව. දැන් අපි කවදාකවත් හිතන්නේ නැහැ කතරගම දේව හැම වෙලාවෙම මෙහෙම කරගත්ත ගමන් අර ආයුධේ තියාන මොන රවුඩ ඉන්න එකනේ තියෙන්නේ. බෑනේ අප්පව කරන්න මනුස්සෙන්න. පව්. මොන දේ වුණත් පව්. එහෙම තියලා කුරුසෙට දීලා එන ගහන එක. අපි දන්නුනේ අපිට දවස් පැය පහක් හයක් වැඩ කරපුවම කොච්චර රෙස් කරන්න ඕනද කියලා. නිසා අපි හිතන්නේ නේද අයිඩියලිස්ටික් රහතන් වහන්සේ මේමයි සෝවන් වෙනකොට මේමයි කොහොම හිතේ තියාගෙන ඉන්න හීන විතරයි. සම්පූර්ණ මේ සුලභ ලෝකේ ස්වභාවික සංසිද්ධි ඒ සීන් ත්‍රු එක සැරයක් දැක්කට පස්සේ ඊට පස්සේ ඉතින් ආයෙ මොනව පෙන්වන්නේ. ඒ උංග දෙනෙක් හිතන ඒ නිසා රහතන් වහන්සේ කිව්වහම හිතාන ඉන්නේ වෙන මොකද්දෝ ಜಾති මිනිස්සෙක්. රහතන් වහන්සේ හරි අප්සෙට් ගන්නවා ඊට පස්සේ දැන් මේ මේක නැති කරන්නේ කොහොම මිනිස්සුන්ගේ. අපි හැම මිනිසෙකම මේ දිහාට යාට ඉම්පෝස් කරනවානේ. ඔබ රහතන් නැදනවා ඔබ මෙහෙම ඉන්න ඕනේ කියලා. ඉතින් මේ මිනිසෙක් රඟපානවා නම් ෂුවර් රහත් නැහැ. ඒක එකක්. ඒකෙන් අල්ල ගන්න පුළුවන් ඕන කෙනෙක් අඳන්න පුළුවන් නම් ඌ රහත් නැහැ. හැබැයි ජීවත් වෙන්නේ මිනිස්යාගේ ස්වරූපෙන් නම් දැන් ආචාන් චාම්තුරු ගාට ගියාට පස්සේ ජැක් කොම්පි. ආචාන් චාම්තුරු සුරුට්ටුවක් ගහන කකුල අකුඩ දාගෙන බයිනවලු සෙනඟට හෝ ගහන. නැතිතෝ යකෝ සාකේ මෙහෙම වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නම වෙන්න බෑ කියලා ෆුල් හાર્ට් බ්‍රේක්. භාවනාව හරියන්නේත් නැතුළු ඊපස්සේ ගිහිලා කතා කරලා කිව්වලු සාන්නස මම සිවුරු අරින්න යන්නේ කියලා ඕම තමයි පිටරටින් එන කට්ටිය අවුරුදු 3යි තමයි මහානකම් කරන්නේ ඉතින් ගමන් නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වලු සාන්ත මං හරි ආසාවෙන් ආවේ මට සත්‍ය පිටවනේ ඒක එහෙම තමයි. සත්‍ය පිටිනවා සත්‍ය පිටන්නේ නැති මොකද කරන්නේ. දැන් මට සමාධියක් නැහැ ඒකේම තමයි කිව්වා. ඊට පස්සේ ගෝලු මට මේ ඔබ වහන්සේ පිළිබඳව විශ්වාසය කරනවා. ඒකත් ඒව තමයි කිව්වේ. ඊට පස්සේ ගෝලු ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ ළඟට එනකොට මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන රහතන් වහන්සේනවා. මෙතෙක් කල් දැක්කේ ඔබ වහන්සේ ඊයේ එනකොට මෙහෙම සුට්ටුවක් ගහගෙන හිටියා. මේ මිනිසුන් බැන හිට මට එපා වුණා. හරි වටිනවනේ වැඩේ. ඇයි කියලාවලු. අයිෂේ තමුසේ මංගන රහතන් වහන්සේ හිත හිටින මට වැඳ වැඳ ඉන්න තමුසේ බාන කරන්නේ දැන් තමුසේ රහත් වෙන්න බලනවා රහත්කම පිට නැහැ කිව්වා Taman දැනගන්න ඕනකෝ රහත්කම මේකේ තියෙන කියලා. ඒ ජැක්කොන් ෆීල් කියලා තුන ඒ වචනේ ඒ ඉන්ටෙන්සිකලි එන්න රහතන් වහන්සේ තමයි ප්‍රවි වැටලු. ඒ හර්ට් වෙන වෙන කෙනෙකුට කියනවා තමුන් වහන්සේ තමයි හිත ගන්නවා කියලා. කියනකොට මොළ ආශි හරි වටනවනේ වැඩි. තමුන් මිනිස් තමුන් රහත් වෙන බලන්න. එදා තීන්දුව කරවලු මරණකම් මේ සංස අතරින්නේ නැහැ කියලා. මේ ඉම්පර්ෆෙක්ෂන් එක හරහා තමයි පර්ෆෙක්ෂන් එක එන්නේ. මේ නිසා භාවනා කරන මනුස්සය කවදාකවත් තව කෙනෙක් මේ මේ මෙෂ මෙෂ මෙෂිනී සිලින්ඩරයකට දාලා මනින්න යන්නේ ආ දන්නවා. manussකම හරහා යන ගමනක් බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන අපි ඔය කුරුසෙට තියලා යන ගහන්න ඇදුවට එනිසා කුරුසෙන් ගැලවෙන එකයි භාවනා කරනකොට වෙන්නේ. ස්වභාවික ජීවිතේ දෙන එකයි තමනුත් ඒ රංගපෑමෙන් පැත්තකට ඇවිල්ලා ප්‍රകൃතියට එන එකයි වෙන්නේ. ඒක හැබැයි මම කියන භාවනා කියන වචනේ මම ස්පෙસિෆයි කරලා කියන විපස්සනායි පමණයි මේක වෙන්නේ. අනික හැම මඟුලදීම කරන්නේ රංගපෑම. <laughs> හැම තැනකදීම කරන රංගපෑම. ඉතින් කවුරු රැවටෙන්නේ නැහැ. තමයි මේ රැවටෙන්නේ. Uh, next one is in, in English. Mante, sometimes I wake up in the morning, middle of the night, 1 or 2 p.m. and feel uh, very alert. So I meditate lying down. Would you recommend getting up to meditate? Uh, it's better to sit, walk than to stay being down. Um, I, wo I worry that if I get up the body will not get enough rest. But if I stay in the bed, I am neither meditating properly or sleeping properly. So only the term is the meditation one has to define. Meditation means for me the mindfulness. If the mindfulness is there, whatever the posture you are, it doesn't matter. If the mindfulness come naturally, it's still better. So therefore, don't try to define the meditation as the sitting like this and go for cross-legged and closed eyes kind of thing, but define simply mindfulness means the meditation, meditation means mindful, it can happen and uh, you will understand the, the intrinsic original mindfulness is not falling into the time and space. It is the only thing going beyond the time and space. Space means that your posture. Time means it is two hours, three hours, sleeping time, eating time kind. Mindfulness never addressing to the time and space, but the worldly mindfulness we are starting, of course, fallen into these two categories, two diameters, but once the mindfulness mature enough, when it gathers the momentum, irrespective of the time and the space, the mindfulness wake you up. So therefore, uh, uh, the whole question one has to rephrase with the proper meaning of mindful meditation because meditation many recognize as the sitting cross-legged and go for concentration. So therefore, uh, redefine the term uh, meditate and then phrase the question, it will be completely different presentation then. In order to uh, penetrate uh, higher in order to penetrate higher reality, uh, how strong should samadhi, concentration or on the breath be uh, before going into the investigation, vipassana, uh, in order to penetrate higher reality. So this penetration, the term used in uh, this thing is something doing or happening is a completely new open issue. The penetration, for my understanding, is something happening. If the, if the conducive factors, if the related factors are there, penetration going to take place. You can't do it. If you are going to do it, it's quite artificial. So therefore, what one can do is make the, the conducive factors, causative factors prepared and let the penetration happen. Penetration is never, you can manipulate, you can monitor it, steer it. So therefore, in order to penetrate into the higher reality, it's a coincidence, it's electric thing. When the, when the factors are there, it will happen uh, you can't manipulate, you can't predict it, you can't meditate, premeditate it. So therefore, with the, uh, the for the reality, for the penetration of high reality, whether it is happening through uh, samadhi or energy or concentration and mindfulness, uh, they are very difficult to mm, explain the linear method. Whenever everything come into line with, the power line works, transmission takes place and it is intrinsical and momentary next moment again the variable factors go into different directions and then no alignment no penetration so therefore uh, the penetration is happening in an in a electric way so one one one has to what one has to do is uh, give the uh, causative factors prepared as much as possible and then it will happen Otherwise, uh, the whatever you are going to do is not the original, right? It's the second hand. Right? I was wondering um, what degree of samadhi would you say is a necessary positive factor? So at the beginning you are penetrating very gross things, seeing things as they are. For that, uh, the Mahasi Sadhu is justifying, he says the excess concentration is enough when the excess concentration happens, uh, you see things as they are in the proper proportion. You are not you are not going to see any special extraordinary thing, but things as they are. And then the, uh, the mindfulness is increasing. When a car is running, its battery gets charged by the running engine. Likewise, when the mindfulness come up to a, a certain level and continuous, samadhi also going into the refined form. And more and more it goes higher samadhi, uh, that less and less amount of uh, hindrances, the penetrating power is the manifestation of the samadhi. This penetration and the uh, samadhis know two things, they are reciprocal each other. Whenever the samadhi goes high, uh, penetration become very straightforward and direct and the proximate factor for the samadhi is the mindfulness or rather continuity of the mindfulness so what you do is even if your posture is changing even if your object is changing, even disturbing secondary object comes, if you are aware of it, if you are, if you are mindful on it, you are just maintaining the, the momentum, the continuity of the mindfulness, irrespective of the object, irrespective of the uh, the posture. These are the thing I call the diversification of the mindfulness. And ultimately, whatever the uh, multitasking you are doing, you just try to maintain the, the trend, the underlying mindfulness. And then the, as far as the continuity is there, the concentration has a, uh, how do you call it, endowment of the mindfulness happen together, together with the uh, deep penetration. So therefore, mind uh, concentration is not a fixed factor and it is uh, transient in nature, ever going up and down. Whenever it is uh, going up layer, the um, uh, superior uh, concentration, accordingly the penetrative power, according to the foresight you are going to happen. So therefore in the samatha way, they define the first jhana, second jhana, third jhana, stratify them. But uh, concentration is not such a thing that you can stratify and say that I am in the first jhana, second jhana, third jhana, of course it is a guesswork. But in the, um, uh, the vipassana, you let the, the, just automatic clutch like in the new car, um, uh, automatic gear system. Whenever you are given the acceleration, it changes the gear accordingly. You are not doing it by hand, by giving the clutch and other kind of thing. Likewise, vipassana is synchronizing then and there according to the penetrating power, the mindfulness, the concentration, according to concentration, the penetrating power. And uh, mainly, basically what you are assuring is continue the mindfulness. So in sitting, uh, you are finding the relationship between the mindfulness and the concentration. In walking, you are finding the relationship between the energy and the mind, mind uh, mindfulness. So ultimately you see the long chain with long uh, different different uh, meditative methods so therefore the versatility uh, or diversification is the one deciding the durability of your meditative life not the deep concentration but uh, under multitasking system how much you can be mindful the inside? Uh, that uh, you can say, uh, uh you can say that uh, penetration, uh, you in the sense you can say deep concentration, deep wisdom, and you can say the, the the consciousness from the peripheral state, it come to the center. Slowly, slowly, slowly come to the center. More and more it goes to the periphery, is highly related with the senses or objects. But when it come to the center, become more and more pure and uh, less and less manifested and it appear like penetration of the reality also it's a kind of a penetration into your own mind itself so they are reciprocal each other depending on each other අපි අද දෙක අතර දෙකමාරට ඉවර කරන්න තියෙනවා මගේ අතේ විනාඩි 25ක විතර ප්‍රමාණයක් වුණා මේ කාලසටහන මේ වැරදිච්ච නිසා අපි දැන් ඉන්නේ 3යි කාලේ අපිට තියෙන්නේ 4ටද සිටින් ගන්න. එතන විනාඩි 45ක් තියෙනවා අපි ඇත්තට විනාඩි 45ක විතර වැඩිපුර අරගෙන තියෙනවා. විනාඩි 25කට මම වග කියනවා. තව විනාඩි 20ක් අපි කාලසටහන මේ ධර්ම සාකච්ඡාවටම අරගෙන තියෙනවා. ඒ නිසා අපි ගිහිල්ලා 4ට එක තියෙනවා නැවත පරියන්කයක් සඳහා. අපි එන්නේ අතුව මේ තින් අපේ ධර්ම සාකච්ඡා ඉවර කරනවා සීල දිනාටම තේරුවන් සරණයි. ඕපෙන්නේ. ඒකත් දෙන්න. ස්ටෑන්ඩ් එක නේද? මේ මේ මොනවද මේක තියෙන්නේ? මේ අපි මේ ඉදමන් ගියා